ඉතින් මේ වැඩසටහනේදීත් අර කිව්වා වගේම බලාපොරොත්තුව තියෙන්නේ එදිනදා ජීවිතයේදී ධර්මයේ පුරුදු කරනකොට හෝ පුද්ගලිකව භාවනාවක් වශයෙන් වඩනකොට තමන්ට ඇති වෙන ගැටලු මොනවා හරි තියෙනවා නම් ඒවා දේශයකට කතා බහ කරන්න සාකච්ඡා කරන්න හම්බ වෙන්නේ නැති හන්දා අන්න ඒවට අවස්ථාවක් දෙමු කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සතිපට්ඨානය කියන දේ ගැන pāli වචනේ තියෙන පෙනතුනේ ශෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය ඥායස් ආධිකමාය නිබ්බානස සච්චික්‍රියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන ඒ සතර ආකාරයක් වෙච්ච සිහිය පුරුදු කිරීමේ මාර්ගය තමයි දුක්ඛ මනස්වරින් නිදහස් වෙන්නත් ශෝක කරන එක හැඳීම් වැළපීම් වලින් නිදහස් වෙන්නත් උදුවේ ගත්තාම දුකෙන් නිදහස් වෙන්නත් බෞද්ධයා කියන කෙනාගේ නැත්නම් මේ ලෝකේ බොහෝ පිරිසකගේ බලාපොරොත්තු වෙන නිවිසනසීම කියන ඒ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමත් කියන ඒ කායන දෙයට යන්න තියෙන එකම මාර්ගය ලේසිම පාර හැටියටයි ඔය කියන සතිපට්ඨානය දේශනා කරලා වදාරලා තියෙන්නේ. ඉතින් අපි එදිනදා ජීවිතයේදී සිහිය පුරුදු කරන හැටි කොහොමද කියලා කතා කරන්න තිබ්බොත් හොඳයි කියන යෝජනාව අහුගිය වැඩසටහනෙන් පස්සෙත් මට ආපු හන්දා චුට්ටක් ඒක ගැන කතා කරන්න මම කල්පනා කරා මේ පාට. එදිනෙදා ජීවිතයේදී පින්නතුනේ අපි ඇත්තටම කිව්වොත් සිහියක් භාවිතා නොකරන්නේ නැහැ. අපි සිහියක් භාවිතා කරන අවස්ථා තියෙනවා. සමහරක් වෙලාවට කාලයක් තිස්සේ ඒකාකාරම දෙයක් භාවිතා කරපු හන්දා ඒක සිහියකට වඩා ඉන්හාට ගිය පුරුද්දක් බවට පරිවර්තනය වෙන්නත් පුළුවන්. භාගදා පුරුද්ද හන්දා ඒ පුරුද්ද අපිට එක්ක හොඳ පැත්තකට හෝ නරක පැත්තකට යොමු කරලා තියෙන්නත් පුළුවන් සමහර විට. කොහොම නමුත් ඒ පුරුදු කරපු දේවල් අතර අපිට සිද්ධ වෙනවා නම් දුක ඇති වෙන විදිහේ කාරණාවක් අපි යටින් ලෝකයාට සිද්ධ වෙනවා නම් දුක ඇති වෙන දුක වැඩි වෙන විදිහේ මොකක් නමුත් කාරණාවක් මොකක් නමුත් සිද්ධියක් අන්න ඒ දෙයින් නිදහස් වීම පිණිසයි අපි සිහිය පුරුදු කරන්නේ. එතකොට පහුගිය ඔය පොයිදා කරපු දේශනාවේදී මම කියන්න උත්සාහ කළේ පස්සද්ධි ගුණ ඇති කරගන්නවා කියන ඒ කාරණාව ගැන. පස්සද්ධි ගුණ වඩනවා ඇති කරගන්නවා කියලා කියන්නේ මෘදු සැහැල්ලු බව ඇති කරගන්නවා කියන එකයි. මෘදු හෝ සැහැල්ලු භාවය ඇති කරගන්න පුළුවන් ලේසිම පැති කීපයක් ගැන කිව්වොත් කතා බහ කරන වචන ආශ්‍රයෙන් කරන කියන වැඩ කටයුතු ආශ්‍රයෙන් සහ හිතන සිතුවිලි ආශ්‍රයෙන් අපිට ඕක වුණු කරන්න පුළුවන්. බුද්ධ ශාසනයේ තියෙන දේවල් අර ධර්ම කරුණු අපිට අහනකොටම වගේ ඒම ඇහුච්ච ගමම්ම ඒ දේ අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක කරන්න පුළුවන් තරමේ දෙයකටපත් වෙනවා නම් අන්න එතනයි ධර්මයේ ඊටම ප්‍රයෝජනෙ තියෙන්නේ. එතකොට අපිට නිහතමානීත්වයක් ඇති කරගන්න පුළුවන් මේ දේ මගේ ජීවිතය තුළ ඇති කර ගන්නට මට අවස්ථාවක් හම්බ වුණා කියන අදහසින්. එතකොට ධර්ම මාර්ගයේ වඩාගෙන යනකොට පුරුදු කරගෙන යනකොට අපි ගාව තියෙන නොයෙකුත් කෙලෙස් බැහැර වෙන එක ඉවත් වෙලා යන එක දිය වෙලා යන එකයි සිද්ධ වෙන්නේ. නිහතමානීත්වයේ රජ කරන අවංකකම පෙරදරි වෙච්ච සීලවන්ත භාවය තුලින් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න ආන් එහෙම ජීවිතයක ධර්මයේ තුලින් හදලා දෙන්න. ඉතින් අපි හිතමු අපේ ජීවිතය තුළ කලබලකාරීත්වයේ වගේ වෙලාවකට අපිව අහු වුණොත් එහෙම ඒ කලබලකාරීත්වය නිසා ඒ ඒ අපි හිතමුකෝ ඒ කලබලකාරීත්වයේ තියෙන අමනාපයක් හින්දා නම් ඒ තරහා හරි මොකක් හරි ඒ වගේ දෙයක් හින්දා නම් ඒ දෙයක් හින්දා අපි කතා බහ කරන වචන ඕ කරන වැඩ කටයුතු ටිකක් රළුපරළු වුණා කියලා හිතමු. එහෙම වෙන්න පුළුවන්. ඔයත්න්ටත් මතකයක් ඇති අත්දැකීම් ඇති අපේ ජීවිතය තුළ එහෙම වෙන අවස්ථා අනන්ත අප්‍රමාණ තිබිලා තියෙනවා කියලා. අහලා තියෙනවද වචනයක් ලප්තන ලොප් කරනවා කියලා. ඔක ওই භාවනාවේ විපස්සනාවේ තමයි විතරම කතා වෙන්නේ. හටගත්ත තැනම විනාශ කරලා දානවා කියලා. ওই පස්සද්ධි ගුණ ඇති කරගන්නවා කියන අර්ථයෙන් මම කියන්න උත්සාහ කරනවා මෙන්න මෙහෙම දෙයක්. අපි හිතමු අපි කලබල වෙච්ච වෙලාවකට හෝ අපිට තරහ ගිය වෙලාවකට අමනාපය ඇති වෙච්ච වෙලාවකට අපි මොනවා හරි වැඩක් කළා කියලා කියන්නකෝ අමනාපය එක එකතු වෙලා අපි මොනවා හරි කතාවක් කිව්වා කියලා කියන්නකෝ වචන කීපයක් භාවිතා කළා කියලා කියන්නකෝ අමනාපේ මුසු වෙච්ච විදිහට කලබලකාරීත්වයේ මුසු වෙච්ච හැටියට ඒ වගේ අවස්ථාවකදී අපි සිතුවිලි හිතුවා කියලා කියන්නකෝ කලබලකාරීත්වයේ ස්වභාවයකට හෝ අමනාපයේ ස්වභාවයකට මගේ යෝජනාව මෙන්න මේකයි සිහිය පුරුදු කරන අයත් හැටියට ඒ කියාපු වචන ටික ආපහු කියන්නේ ඒ කියාපු වචන ටික ආපහු කියන්නේ. එහෙම කරපු වැඩක් තියෙනවා නම් ඒ මොහොතක වැඩක් නම් මහදීගේ එකක් නම් නෙවෙයි නම් ඒ වැඩේ ආපහු කරන්න. ඒ හිතපු සිතුවිල්ල නැවතත් හිතන්න හැබැයි සාන්ත දාන්ත භාවයක් එක්ක. ඔකට කතාව මේකයි වෙන්න පින්නතුනේ අපි අර කලබලකාරීත්වය ඒ මොහොතේදී ඒකට දක්වපු ප්‍රතිචාරය තුල තියෙන කලබලකාරී ප්‍රතිචාරයක් නම් අපි අපේ හිත වඩලා තියෙන්නේ පුරුදු කරලා තියෙන්නේ කලබලකාරී වාතාවරණයකදී කලබලකාරීත්වයකින් මේ දෙයට මුහුණ දෙන්නටයි. හැබැයි ඔයත් මම වගේම අපි හැමෝම දන්නවා කලබලකාරී විදිහට යම්කිසි දෙයකට මුහුණ දුන්නොත් කතා බහ කළොත් වැඩ කටයුතු කළොත් හිතුවොත් ඕ තරහ හරි ඒ වගේ තියෙන ක්ලේශයක් එක මොන හරි දෙයක් කරොත් එහෙම ඒ දෙයින් අපිට ලැබෙන ප්‍රයෝජනය දුක් සහගතයි. ඒ දෙයින් ලෝකයාට නැත්නම් අපිට බාහිර අනිත් පැත්තන්ට ලැබෙන ප්‍රයෝජනයත් දුක්ඛ දෝමනසයට බරයි කියලා. නමුත් අර ලප්තන ලොප් කරන්න නැහැ. අපි සිහිය දියුණු කරනවා නම් වර්තමාන මොහොත තුළ අපි කරන දේ ගැන අවධානයෙන් ඉන්නවා නම් අපි ඒ කරපු කතාව ටිකක් හැරයි කියලා අපිටම තේරෙනවා නම් අපි කරපු වැඩේ ටිකක් ක්ලේශ සහගතයි කියලා අපිට තේරෙනවා නම් මම මේ හිතන විදිය ඇත්තටම ක්ලේශයකට බරයි කියලා තේරෙනවා නම් අපිම ඒ දේ නිවැරදි කරන්න ඒ මොහොතේදීම උත්සාහ කළොත් එහෙම පින්නතුනි අන්න අර ක්ලේශයේ ලප් වුණා ලප් තැනම අපි ලොක් කරා. ඒක හටගත්තා තමයි ඒ හටගත්ත මොහොතේදීම ඒයින් නිදහස් වෙන ක්‍රියාමාර්ගයත් අපි හිතට උගන්වලා තියෙනවා. එතකොට ඊළඟ අවස්ථාවකදී ඔය වගේ වාතාවරණයක් එනකොට අපේ හිත දන්න ක්‍රියාමාර්ග දෙකක් තියෙනවා දැන්. එකක් තමයි වැඩේ විනාශ කරන පැත්තට යන්නත් පුළුවන්. තව එකක් තියෙනවා හේතුකෙන් නිදහස් වෙන පැත්තට යන්න පුළුවන්. අන්න එහෙමයි බුදුරජාණන් වහන්සේ අපිට අපේ ජීවිතයේ ස්වාධීනත්වය හදලා දෙන්නේ. ඒකයි මේ බුද්ධ ශාසනය තුල ওই කියන සතිපට්ඨානය ශෝක පරිද්දවාණං සමතික්කමාය ශෝකයන්ගෙන් පරිදේවයන්ගෙන් දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය දුක් දුම්නස් වලින් නිදහස් වෙන්න ඥායස්ස අධිගමාය නිබ්බානස සරණ සත්‍ය කරගන්න නුවණ ඇති කර ගන්නටත් නිර්වාණය කියන ඒ නිබ්බාණය සාක්ෂාත් කර ගන්නටත් පාවිච්චි කරන්න භාවිතා කරන්න කියන ක්‍රමයේ හැටියට සතිපට්ඨානය කියලා දෙන්නේ. සිහිය පිටුවා ගැනීම උගන්වනවා. ඉතින් අද ධර්ම සාකච්ඡාවට පෙර ආතුව අර සාමාන්‍ය ජීවිතයේදී අපි එකිනෙකා බොහෝම කටයුතු වලට කාරණාවන් වලට දේවල් වලට මුහුණ දෙන අය හැටියට අපි බලමු අර ඉංග්‍රීසි භාෂාවේ කියනවා වගේ one at the time කියනවා වගේ එක වෙලාවකට එක ගානේ අපේ තියෙන මේ ක්ලේශයන් අපේ තියෙන සංසාරේ වඩවා ගන්නට පුරුදු කරලා තියෙන දේවල් එක එක දැක දැක බල බල අපි හදා ගන්නට බලමු. ඥානතෝ අහං වික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ. බුදුහාමුදුරුවෝ අර සූත්‍රයේදී කියලා දෙනවා මජ්ක්‍ධිම නිකායේ දැනගෙනමයි දැනගෙනමයි කෙලෙස් වලින් අපිට නිදහස් වෙන්න වෙන්නේ නොදැන නෙවෙයි ස්පර්ශ නොකර නෙවෙයි නොදැනගෙන නෙවෙයි. ඉතින් පින්නතුනේ මේ දේවල් දැනගන්නට හේතු වෙන්නේ අපි අපේ ජීවිතය තුල කරන කියන දේවල් දිහා සිහිය භාවිතා කරන එක. අපි කල්පනා කරනවා නම් සිහිය කියන එක පුරුදු කරන්න තියෙන භාවනා මෙට්ටේ විතරක් කියලා ඒක හොඳයි ආරම්භයක් හැටියට. නමුත් සාමාන්‍ය ජීවිතයට ඔක අරගෙන යනකොට ඔයත් පුරුදු කරන්න පටන් ගන්න බලන්න කතා බහ කරන වචනයක් පාසා දැනගෙන කතා කරන්නේ. කරන වැඩ කටයුත්තක් පාසා ඌමනාවෙන් හිතාමතා දැනගෙන මේ වැඩ කටයුතු කරන්නේ. පුළුවන් කමක් තියෙනවනම් හිතන සිතුවිල්ලක් පාසා දැනගෙන හිතන්න පටන්. එතකොට තේරෙවි අපි මෙච්චර කාලයක් කතා බහ කරලා තියෙන වචන භාගදා ඇත්තටම නූමනා තියෙන නූමනාව වැඩි වෙච්ච වචන ඌමනාවකට නැති දේවල් ඕනෑ තරම් කතා කරලා ඇති. මොන ඕවා තමයි වැටෙන්නේ අර සම්පප්පලාප ගණේ. කරලා තියෙන වැඩ කටයුතුත් එහෙම තියෙන්න පුළුවන් කියලා තේරෙයි. විශේෂයෙන්ම හිතලා තියෙන සිතුවිලි නම් කමකට නැතිව කියලා හොඳටම තේරෙන්න ගන්න. ඉතින් මේ හැමදේම පුරුදු කරන්න චුට්ට චුට්ට පටන් ගන්න ධර්මයේ අපිට උගන්වන්නේ මේක භාවිතා කරන්න කියලා පුරුදු කරන්න කියලා. අපි අර බණ අහනවා අහනවා අහනවා නම් නිතර නිතර හොඳයි ඒක නරක නෑ. හැබැයි ඒ අහන ධර්මය, ඒ අහන දේශනාව ඒකේදී කියලා දුන්න කාරණාව තමන්ගේ ජීවිතයට ගලපා ගන්නට අත්දැකීම් ලබන්න පුළුවන් දෙයක් නම් කරුණා කරලා ඒකේ විදිහට පුරුදු කරන්න. එහෙම නැතුව දහම් කාරණා විතරක් හිතේ තියාගන්න එක ඇත්තටම අර ආයුධ මහා ගොඩක් ගෙදර එකතු කරගෙන ඉන්නවා වගේ වැඩක්. ප්‍රයෝජනයකට ගන්න නැතුව. එහෙම නැතුව මේ ධහමෙන් ඉගෙනගත්ත පොඩි දේ හරි කමක් නැහැ. ඒ දේෙන් ප්‍රයෝජනය ගන්න බලන්න. ඉතින් සිහිය පුරුදු කර ගැනීම ගැන කිව්වහම ඔන්න ওই විදිහේ කාරණාවක් මට ඔයයන්ට අද කියන්න හිතුණා. ඒ මොකද්ද? පස්සද්ධි ගුණ ඇති කරගන්න එක ගැන හිතන්න. මෘදු සැහැල්ලු භාවයේ ජීවිතයට ඇති කර ගැනීම ගැන හිතන්න. විශේෂයෙන්ම කලබල වෙච්ච වෙලාවකට කෙලෙස් වලට යට වෙච්ච වෙලාවකට. ඉතින් මෙන්න මේ ඒ කියන අවධානයත් එක්ක ඒ කියන අවවාදයත් එක්ක අද දවසේදී අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට කල්පනා කරමු. මේ කියලා දුන්න දේවල් ඔයයන්ට යහපත පිණිසම වේවා කියලා මම බලාපොරොත්තු වෙනවා. මට මේක මම හිතන්නේ කාටවත් ප්‍රයෝජන වෙයි මේක ටිකක් ගැටලු කමතහනක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ මේ ඇවිදීම වෝකින් ඇවිදීම පිළිබඳව ස්වාමීන් වහන්සේ මම ඒක ඉක්මනින් කියන්නම් මගේ කතන්දරේ මිනිත්තු දෙකෙන් තුනෙන් කියලා ඉවර කරන්නම් ඈත අතීතයේ අපි ඇවිදින්න පටන් ගත්තම බක් දැන් අවුරුදු 50කට 40කට ඉස්සෙල්ලා ඒ හාමුදුරුව අපිට කිව්වා ඉස්සෙල්ලාම කකුල උස්සනවා යවනවා තබමි කියලා ප්‍රැක්ටිස් කරන්න කියලා. ඉතින් ඒ විදිහට ප්‍රැක්ටිස් කරගෙන ටික දවසක් යනකොට ටික දවසක් නෙවෙයි කීප මාසයක් යනකොට ඊළඟට කිව්වා උස්සමි උස්සමි යවමි පාත් කරමි තබමි කියලා ප්‍රැක්ටිස් කරන්න කියලා. එතකොට ඒකත් දිගට කරගෙන කරගෙන කරගෙන ගිහිලා අන්තිමට නිකන් ඇවිදින තත්ත්වයට ඇවිල්ලා සිහියෙන් ඇවිදින්න පටන් ගත්තා යටිපතුලේ ස්පර්ශයේ පමණක් ගැන සිහිය තියාගෙන එහෙම ඇවිදින්න පටන් ගත්තා අර නිල්මල් ගෝල්ඩ් එක කඩියේ ඇවිදින්නේ රජෙක් වගේ අන්නේ වගේ තත්ත්වෙට ඇවිද්දා ඇවිදලා ඇවිදලා ඇවිදලා එහෙම ඉන්න අතරේ සතියෙන් ඇවිදින අතරේ ඉතින් එතකොට මම රස්සාවක් කරනවා ඒක හොඳට වැඩ වුණා මට ප්‍රඥාව මම හිතන්නේ දියුණු වෙගෙන යන තත්ත්වෙකුත් තිබුණා එතකොට එතකොටම මගේ වම් කකුල කැඩුනා එහේ වැඩ වැඩ පොලේ කැඩිලා එදා ඒ කැඩිච්ච දවසේ මම ඉතින් කකුලත් දික් කරගෙන බංකු උඩ වාඩිලා එදා තමයි මම හරියටම වේදනානුපස්සනාව මට ප්‍රැක්ටිස් උනේ මම දැනගෙන හිටියේ නෑ ඒක වේදනානුපස්සනාව කියලා ඒ වේදනාවේ හිත තියාගෙන ඉන්නකොට වේදනාව ඇරිලා ගියා Mm-hmm. ඉතින් ඊට පස්සේ කොහොම හරි පොර ගහලා කාර් එකට ඇවිල්ලා කාර් එකත් එලවගෙන ඇවිත් බ්‍රේස් එකකින් මේ කකුලේ ජීවත් වුණා හුඟක් කල්. ඉතින් ඒ ඒක නිසා දැන් ඇවිදීමට එච්චර ගොඩක් බැහැ මට. එහෙමයි. ඔය කතාවේ දැන් මං කොටින් කිව්වේ ඔය ටික ඔබ වහන්සේට මං කරේ මොකද්ද කියලා දැනගන්න ඕනේ නිසා. මේ mm-hmm. ඉතින් දැන් මම බොහොම හිමින් ඇවිදින්නේ බොහොම ටිකයි දුර. මේ මයි කාමරේ තරමක් ලොකුයි ඒක මෙතන ඉඳලා අතෙන්ට තමයි ඇවිදින්නේ හාව එතෙන්ට ඉතින් ඒ ඇවිදිනකොට මට එක්තරා මගේ හිතෙන් කමටහනක් ලැබුණා ස්වාමීන් වහන්සේ දැන් අවුරුද්දකට ඉස්සෙල්ලා ඔය ඇවිදීමට සතිපට්ඨානෙ එකව කරගන්න කියලා දැන් ඉතින් මම ඒකට කරේ මට ඒකට කමටහනක් හම්බුන්නේ නැහැ කායෙන්වත් නමුත් මම ඒක එක්තරා විදිහකට හදාගෙන ප්‍රැක්ටිස් කරා ඒක තමයි මම ඔබ හතරින්ට සුද්ධ කරන්න කියන්නේ කියලා ඉල්ලන්නේ ඔබ වහන්සේගෙන්. දැන් මම කරන්නේ මම දැන් වාඩි වෙච්ච තැනින් තමයි නැගිටලා ඇවිදින්න යන්නේ. එහෙම ඇවිදින්නේ. මේ කාමරේ මෙහා කොනේ ඉඳන් එහා කොනට මේ වාඩි වෙලා ඉන්න ඇඳින් නැගිටලා ඇවිදිනවා. ඉතින් මම ඇඳේ ඉන්න මේ වාඩි වෙලා ඉන්න වෙලාවේදී සතිපට්ඨානේ කරන්න පටන් ගත්ත ඉරියාපත. මේ දැන් වාඩි වෙලා ඉන්න ඉරියව්ව ගැන මෙනෙහි කරලා එතනින් සතිපට්ඨානට කායानुපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන එක මම දන්න හැටියට මේ මානසිකාර කරලා ඊට පස්සේ නැගිටලා ඇවිදිනවා. ඒ ඒ ඇවිදිනකොට එතකොට ඇවිදීමේ ඉරියව්ව කියලා එහා කොනට ගිහිල්ලා එතනින් ඊළඟට හැරීමේ ඉරියව්ව ඊළඟට ආයෙත් මේ පැත්තට ඇහිලා මෙතන වාඩි වෙලා අර සතිපට්ඨාන භාවනාව කරනවා. ඒක කරන්නේ සිතත් හිතවිලිත් මනෝ විඥානය නිසා මේ ඇති වූ වාදි වූ ඉරියව්වේ තියෙන්නේ ජාති ජරා ව්‍යාධි දුක්ඛ දෝමනස්ස පායාස සම්භවಂತಿ. ඊට පස්සේ කායන කයේ කායන පස්සනාව කරනවා. හුස්ම ගන්න දෙතිස් කුණප හේතුඵලයි කායනුපස්සනාවට මම බොහොම පොඩ්ඩයි කරන්නේ හුස්ම රැල්ල දෙතිස් වුණක හේතුඵලයි එය එය ආහාරයේ ඇති වෙනකොට ඇති වේ නැති වෙනකොට නැති වේ ඊට පස්සේ වේදනානුපස්සනාව කරන්නේ මේ වේදනාව කාය ප්‍රසාද කාය විඥාන හරහා මනෝ විඥාණයට යෑමේදී එහි එහි කෙනෙක් ඒ ක්‍රියාවලියක් පමණයි ඊට පස්සේ චිත්තානුපස්සනාව කරන්නේ සිතට එන සිතිවිලි මනෝ සංකේතන හරහා මනෝ විඥාණයට යන ක්‍රියාවලියේ ඉඳ කෙනෙක් පුජලෙක් නැත. ඊට පස්සේ ධර්මානුපස්සනාව කරන්නේ කාමච්ඡන්ද්‍ර ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා යන පංච නීවරණයන් පංච නීවරණයන් කාය කාය ප්‍රසාද කාය විඥාන හරහා මනෝ විඥාණයට යන අතරතුර එහිද කෙනෙක් පුජලෙක් නැත. ඔච්චරයි මම මේ භාවනාව කරන්නේ මේක හරිද වැරදිද කොහොමද කියලායි දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේට පින් සිද්ධ වෙනවා. මෙමය. අංක 1 ඕක 100ට 100ක් නිවැරදිදක් තියෙනවා නම් අම්මට අහන්න ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ඒ ස්වාමීන්. දෙක ඔය හැම එකකදී මම එතකොට අපි ඒ කරලා තියෙන්නේ අම්ම කරලා තියෙන්නේ අම්ම හදාගත්ත මොකක් හරි අපි හිතමු පොතකින් බලාගත්ත කියලා සංස්කෘතික කෙනෙක් දීලා තිබිච්චයක් වෙන්න පුළුවන් ඒක අර නැවත නැවත මානසිකාර කරන එකනේ. එහෙයි ස්වාමී. එහෙමයි. එතකොට අම්ම ඒකට අපි පාදක කරගෙන තියනවා වගේ එකක් තියෙනවා ඔය කියන සතර සතිපට්ඨානයට අදාළ අර පොතේ තියෙන කාරණා හැබැයි අපි කරලා තියෙන්නේ අර මානසිකාර කිරීමක් නේද? එහෙයි ස්වාමී. එහෙමයි. එතකොට සතිපට්ඨානය කියන එක මානසිකාර කිරීමකුත් තියෙන්න පුළුවන්. මූලිකව එහෙම කාරණාවක් තියෙන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම දැන් අර කියපු හැටියට සක්මන් භාවනාව පටන් ගන්නකොට අර ස්වාමීන් වහන්සේ ඉබන්නලා තියෙනවා මේ හිත එහෙම මෙහෙ දුවන හන්දා අඩිය තියෙනකොට අඩිය තියෙන විත්‍යත් අඩිය ඉස්සරහට අරගෙන යනකොට අරන් යන විත්‍යත් පල්ලෙහාට කරනකොට එන්නේ එහෙම විත්‍ය වගේ පොඩ්ඩක් ඉස්සෙල්ලා හිතන්න. කාරණා දෙකක් තුනක්. ඊට පස්සේ සිහිය තවදුරටත් දියුණු කරගන්න නැත්නම් දියුණු කරන්න ඕන හින්දා සිහිය අර ඒ අඩිය තියෙන වෙලාවේදී සහ අඩිය ඔස්සන වෙලාවේදී හිත වෙන අතටකට යන්න පුළුවන් හන්දා ඒක නතර කරන්න ඕන මට. මොකද කරලා තියෙන්නේ අඩිය තියනවා, ඔසවනවා, ගෙනියනවා, පහත් කරනවා, තබනවා කියලා මේ සම්පූර්ණ කාලය තුලම ඒ දේවල් මෙනෙහි කරන්න උගන්වලා තියෙනවා. එහෙයි ස්වාමීනි. පස්සේ යන්නේ අම ඔය කියපු කාරණාවම ගත්තොත් එම් ඔය කාරණේටත් උනාසු ගණනලා දීලා තියෙන්නේ ඊළඟට ඒ මෙනෙහි කිරීම ටික නතර කරලා දාලා හුදෙක් අර ඇවිදින විදිය මෙනෙහි කරගෙන යන්න කිය. අපේ සාමාන්‍ය ජීවිතය තුළ සතිපට්ඨානයට හෝ වේවා මොනියම් හෝ දෙයකට හෝ වේවා භාවනාව පටන් ගන්නකොට අපි මෙනෙහි කරන්න කැමැත්තක් තියෙනවා නම් රුචිකත්වයක් තියෙනවා නම් එහෙම මෙනෙහි කරාට ඇත්තටම කමක් නැහැ. නමුත් සතිපට්ඨානය තුලට ගියොත් එහෙම මේ ඒ කියන සූත්‍රය අරගෙන බැලුවොත් එහෙම අපි දැන් වේදනානුපස්සනාව කියන එක ගත්තොත් එහෙම ඒක කියන්නේ අත්ති වේදනාතිවා 50 සතිපත්තුපට්ඨිතා හොත් ඒ එතකොට ඊළඟට ආයේ ඊටත් මුල කාරණාවකට ගියොත් එහෙම තියෙන්නේ අපි කියමුකෝ දුක්ඛං වේදනං uppajjati upattahanti abbhattang gacchanti. ඒ කියන්නේ ඒ දුක් සහිත වේදනාවක් ඉපදුනා පැවතුනා නැති වෙලා ගියා. අන්න ඒ ස්වභාවයෙන් ටික දැනගන්න. දැන් එතකොට තමයි ඒක තමයි බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු වෙන බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන අපි කියමු අවසාන ඉලක්කය කියලා. උන්වහන්සේ බලාපොරොත්තු වෙන අභිමතාර්ථය තමයි වේදනාව එනකොට ඒක එන බව දැනගෙන, තියෙනකොට තියෙන බව දැනගෙන, ඒක නැති වෙලා යනකොට නැති වෙලා යන විත්‍ය දැනගෙන ඉන්න පුළුවන් නම් අන්න ඒක තමයි සිහි පිහිටුවීම. එහෙනම් මෙතන පොඩි වෙනසක් වෙලා තියෙනවා. ඒ දේවල් අපි දැනගත්ත උනාට අපිට රුචි නෑ වගේ මොකද මේක කල්පනා කරන්න නැති හින්දා. මොකද මෙතන කාලෙත් අපි මේකට මෙනෙහි කරලා සංසාරගත අර පුරුද්දක් තියෙන හින්දා අපිට මේක මේකට නිකන් අර අර කැම එකට උම්මල කර ටිකක් දාගත්තාම හොඳයි වගේ අර මෙනෙහි කිරීමක් ඕනම වෙන අන්න එහෙම එකක් තියෙනවා. ඇත්තටම කියනම නම් ඔය කියන මේ මෙනෙහි කිරීමම භාගදා කෙරෙන්නේ අපි ගත්ත සංඥාත් එක්කනේ. ඉගෙනගත්ත දේවල් එක්කනේ. එතකොට මේ දේවල් සමහරක් විට අපේ ජීවිතය තුළ අපේ හිත තුළ අපිව සීමා සහිත කරවන්න මෙනෙහි කරන්න අපි පුරුදු කරනවා වෙන්න පුළුවන්. ඒ කරකලපිට හොඳයි. ඒකෙන් අපිට ලොකු මාර්ගයක් ලොකු පැත්තකුත් පෙන්වනවා. සිහිය තුල 100ට 100ක් එන්න වුණාම මම සම්පජඤ්ඤය වැඩෙන බවක් තියෙනවා. අපි ඒක වඩන්ට ඌමනා නැති භාවයක් තියෙනවා. අරගෙන බලන්න බොජ්ජංග පබ්බය. ඒක කියන්නේ න චේතනාය කරණීයං ඒසෝ ධම්මාති. සාධනකින් කියනවා න චේතනාය කරණීයං ඒසෝ ධම්මාති. යම් කිසි වෙලාවකදී කාට නමුත් සිහිය පිහිටුවා නම් සිහිය පිහිටුනා නම් ඒ සිහිය එයාගේ පරිපූර්ණත්වයට ගියා නම් ඒ වෙලාවේ ධම්මවිචේ සම්පොඥංගේ ආරම්භ වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ධර්මතාව විනිශ්චය කරන එක තීරුම් ගන්න පටන් ගන්නවා. නමුත් මෙතනදී මෙච්චර කාලයක් අපි කරලා තියෙන්නේ ධම්මවිචයට යන්න කලින් බුද්ධංග ගැන කිව්වොත් එහෙම මේ පැත්තෙන් ධම්මවිචයට යන්න කලින් අපි මෙනෙහි කරන්න පටන් ගන්න තියෙනවා ඒක සිහිය දාලා මෙනෙහි කරනවා වෙන්න පුළුවන් ඒ වුණාට අර සිහියේ පරිපූර්ණත්වයට එන තැනට ගිහිල්ලා නැති වෙනවා උදාහරණයක් හැටියට ගත්තොත් දැන් වේදනාවක් දැනුනොත් ඒ වේදනාව දැනෙච්ච ගමන් අපි කල්පනා කරන්න ගත්තොත් අම්මාර කියපු විදිහට මේක කාය ප්‍රසාදයෙන් ආපු එකක්. මේක දෙතිස් කුණප වලට මෙහෙම මෙහෙම ලක් වෙන දෙයක්. හරි කොහොම හරි කියලා අම්මා හිතන විදිහට. එතකොට අම්මේ ඒ වේදනාවේ තුල වර්තමානයේදී අපි රැඳිලා නැහැ. ඒ වෙනුවට කරලා තියෙන්නේ වේදනාවේ හොඳ ස්ටාර්ට් එකක් අපිට අරන් දීලා තියෙනවා. නමුත් ඒ ආරම්භයත් එක්ක අපි ආයෙත් හිතවිල්ලකට පැනනවා. ඒකට කාලාන්තරයක් තිස්සේ අම්මේ අපි මූලිකව පුරුදු කරලා තියෙන සිතුවිල්ලක් වෙන්න පුළුවන්. එතකොට ඒක හොඳයි. ඒක හොඳයි. එතකොට අපේ හිත ගොනු වෙලා තියෙනවා අකුසල් සිතුවිලි වලින් බැහැර වෙලා කුසල් සිතුවිලි වල ඉන්න යනවා. ඕකෙන් එහාට යන්න පුළුවන් කමක් තියෙනවා කියලා. ඒ කියන විදිහට අපි ඇත්තරම කියනවා නම් අම්මට දිනු කරගන්න පුළුවන් ඉන්නේ ධානය හැටියට ගත්තොත් පළවෙනි ධානය කියන තැනට එනකන් විතරක් වෙන්න. ඒත් උන් එහාට යන්න බැරි වෙනවා මොකද සිතුවිල්ල අපිට නැතුව බැරි හිටියා. එහෙසම්. සම්බුදන්නේ ඥානවල තියෙන අංගත් එක්ක දෙවෙනි එක වගේ වෙනකොට ඇත්තටම සිතුවිල්ලක් නැහැ. සිතුවිල්ලෙන් කරදර වෙන්න පුළුවන්. නමුත් දෙවෙනි එකේ සිතුවිල්ලක් නැහැ. නමුත් තුන්වෙනි එකේ තමයි ඇත්තටම කියනවා නම් සතෝෂ සම්පජානු ප්‍රංච කායන පරිසංවේදීදී වෙන්නේ. එතකොට තුන්වෙනි ධානය කියන ඒතනට එනකොට තමයි සිහියේ තියෙන උපරිම උච්චතම ස්ථානයට අපි ගිහිල්ලා තියෙන්නේ. හොඳ සම්පජඤ්ඤ නුවණකුත් ඇතිව. අන්න එතනදි වගේ තමයි ওই ධම්මවිචේ වගේ දේක් වැඩ කරන්න ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නේ. එහෙයි ස්වාමී. අපි අර මෙනෙහි කරන එකම කර කරම හිටියොත් හොඳයි නරක නෑ. ඒක කර කර හිටියොත් තමයි අපිව රොක් වෙන්න ගන්නවා, ඒක රාශී වෙන්න ගන්නවා, සීමා වෙන්න ගන්නවා එක්තරා සීමාවකට. ඒකින්ද අම දැන් සිතුවිල්ල රහිතව ওই දේවල් ටික දැන කියා ගන්න පුළුවන් නම් බලන්න. අර පහුගිය දවසක අම්මාර පුද්ගලිකව කෝල් එකක් දීලා කතා කරපු ඒ ඒ ඒ කාරණාත් එක්ක සලකලා බලනකොට මම හිතනවා ඔබතුමියට විවේකයෙන් නිදහසේ ඉන්න පුළුවන් කියලා ওই මෙනෙහි කිරීම කරන්නේ නැතු. ඒ තරමට සිහිය දියුණු කරගන්න පුළුවන් තත්වයක් ඇති. හැබැයි පියර මෙනෙහි කරන හින්දා සමහරක් වෙලාවට ස්වභාවිකව අපිකාව තියෙන මොන හරි ක්ලේශයක් තිබ්බා කියන්නකො. උදාහරණයක් හැටියට දැන් අපි කියමුකෝ දැන් <clears throat> සෝතාපන්න කෙනාගේ ලක්ෂණ කියනවනේ මොනවද කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලප්පත වරණ. ඌව ටිකයි වෙනවා කියලා. නමුත් එයාට තියෙනවා කාමරාග පටික රූප රාග අරූප රාග මානුද්දච්ච අවිජ්ජා ඔය කියන කාරණා ටික තියෙනවා. අන්න ඒ වගේ දැන් ඒ ඒ වගේ කාරණා අහුවෙන්න පටන් ගන්නෙ අපි මේක අභ්‍යන්තරයට තව තව තව තව නැඹුරු වෙන්න පටන් ගත්තොත් තමයි. එහෙම නැත්නම් අපිට වෙන්නේ සමහරක් වෙලාවට අර අපේ තියෙන මේ සිතුවිලි රටාව තුල ඔස්සේ විතරක් ගොනු වෙන්න බලන්න පුළුවන්. හැබැයි අම්ම එකපාරමට අර කියපු ඒවල් වලින් සමහරක් වෙලාවල් වලට ඒකිනුත් අයින් වෙලා තියෙනවා. එහෙසම්. බලන්න ඊළඟ මොහොත තුලදී හිත පුෂ් කරන්න නැත්නම් හිතට බලපෑම් කරන්න යන්න එපා මේ විදිහට මෙනෙහි කරන්න ඕන කියලා. එහෙමයි. ඒ තියෙන වේදනාවත් එක්ක සාමයෙන් ඉන්න බලන්න. අන්න එතන තියෙනවා 100ට 100ක වගේ පිහිටමු පූර්ණ 100කට කිට්ටු වෙන්න පුළුවන්. ඒ පූර්ණ 100කට කිට්ටු වෙනකොට කිට්ටු වෙනකොට හරියටම කිව්වොත් එහෙම අපි සාමාන්‍ය ජීවිතයේදී හැම දෙයකම අපිට දාන්න අර කැටගරයිස් කරන්නේ නැත්නම් බකට් ගොඩක් තියාගෙන මේක හා මේක යනවා වේදනානුපස්සනාවට මේක යනවා ධම්මානුපස්සනාවට මේක යනවා චිත්තානුපස්සනාවට කියලා දාන්න බැරි වුණාට අපිට එළියට එන පිළිබිබු වෙන නැත්නම් වැඩි ඉස්මතු වෙන ඕනෑම දෙයක් එක්ක සිහියෙන් ඉන්න පුළුවන් වෙන විදිහේ හිතක් ඇති වෙන්න පටන් ගන්නවා. අන්න එහෙම වුණාම අපි සිහියෙන් ජීවත් වෙන අය බවට පරිවර්තනය වෙනවා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ අර කියාපු පටිසතිමත්තාය ඥානමත්තාය නච කිංචි ලෝකේ උපාදීයති කියන ඒ අදහසට අපි කිව්වේ. ඒක සිහිය පිහිටුවා ගන්නටයි සිහිය ප්‍රතිස්ථාපනය කරගන්න. ඇතනම කියනවා පිහිටුවා ගන්නවටත් වඩා ඒක ඒක තුළ සැලපදියම් වෙන්න වගේ කියලා කියනවා. ඒක හරියට අර පිහිටනවා කියන එක නිකන් හිතන්නකෝ ලී එකට යකඩ බෝලයකින් ඇහුවා කියලා. එතන වදින්න අර පොඩි ස්පර්ශයක් විතරක් වෙන්න පුළුවන්. නමුත් ලී එකට ගැහුවා කියලා හිතන්නකෝ පොඩ්ඩක් පිටිගුලියකින් වගේ. එතකොට ඒක වදින්නේ සම්පූර්ණ තැවරිලාම ආන් ඒ වගේ ස්වභාවයක් අර අතිස්සතිමත් ආය වගේ ඒ කියන්නේ මේක සම්පූර්ණ මේක හාත්පසම හොඳට තවරගත්ත බව හොඳටම තේරුම් ගත්ත සිහියකට අපි යොමු කරාවේ යම් අනේ සක්මන් කරන්න පුළුවන්කම තියෙනවා නම් එහෙමයි නැතිනම් අම්ම ඒත් එහෙමයි අපි ඉන්න ඉන්න විදිහ තුළ අපිට ඇත්තටම කොහොම හරි සිහිය පුරුදු කරන්න පුළුවන්කමක් තියෙනවා නම් මොන හරි විදිහකින් හරි ඒ විදිහට සිහිය භාවිතා වුණාට කමක් නැහැ. ඒක පෙළ පොතේ තියෙන්න ඕනම කියලා අදහසක් නැහැ. ඒ කාරණාව කියන්නේ මේ කියන කාරණා මොනවාගෙන් හරි කමක් නැහැ. අපිට සිහිය පුරුදු කරන්න පුළුවන් බවක් තියෙනවා නම් අන්න ඒ දේ පුරුදු කරමු. ඒක එතකොට ධම්මානුපස්සනාවට අදාළ එකක් හෝ චිත්තානුපස්සනාවට අදාළ එකක් හෝ වේදනානුපස්සනාවට අදාළ එකක් හරි කායනුපස්සනාවට අදාළ එකක් හරි වෙන්න පුළුවන්. ඉතින් නමුත් අර මූලිකව පුරුදු කර නැත්නම් නම් මේක චුට්ටක් අර හිතාමතා ඌමනාවෙම කරන්න ඕන එහෙම එහෙකුත් තියෙනවා. ඒක වෙනම කතාවක්. හැබැයි අමෝයි කියන විදිහේ ඒක දිනම් දැන් කාලාන්තරයක් තිස්සේ භාවනා වුරුදු 50කට වඩා වැඩි කාලයක් පුරුදු කරලා තියෙන හන්දා මම හිතනවා ආමා දැනට අර තියෙන දේත් එක සිහිය සිහියෙන් ඉන්න හිත හදා ගන්නවා නම් හොඳයි. මොකද පහුගිය ටිකේ කියපු කාරණාත් එක්ක ඔබතුමී කිව්වේ රූපේක්ෂා සහගත වෙන්න පුළුවන් අවස්ථා වාර ගන්න වැඩි කියලා. එතකොට අපි උපේක්ෂාවට අපිට කිට්ටු නම් ඊට වඩා මෙහා එකක් තමයි ඔය කියන සිතුවිලි හිතන එක. එහෙනම් ඒකට මම හිතන්නේ ආපහු එන එක එච්චර ඥානාන්විතයි කියලා. එහෙයි ස්වාමී. අර වගේ කෙනකින් වැඩේ පටන් ගත්තට කමන්නේ. කොහොමද හුදෙක් සිහිය තියාගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් එහෙම හොඳයි. ඒතර ඇත්තටම කියනවා නම් මුකුත්ම නැති දැනගැනීමක් විතරයි තියෙන්නේ. ඒ දැනගැනීමේ උපරිම අග්‍රය යතියම්මේ ওই කියාපු විදිහට අපි මෙනෙහි කරේ නැති වුණාට මේ හැම එකක්ම ඇති වෙලා නැති වෙලා යනවා මේ මොහොත තුලම කියන අන්න ඒ ඒ ඒ අදහස ඒ ඒ කියන දර්ශනය ඒ කියන දැක්ම ඒ ඒ ඒ සිහියේ ඔය කියන પરමාර්ථය තුල ඇතියම් ඒක අපි මූලිකව සිතලා හෝ නොකලා සිහිය ඇති කර ගන්නවම් වැඩ කටයුතු කරනකොට ඒක අපිට තේරෙන්න පටන් ගන්නවා එහෙම එහෙම තේරීමක් ඇති වුණොත් එහෙම ඒක මොන දේ වුණත් මොන මොන කාරණා වුණත් ඕනම වෙලාවකදී අපිට ප්‍රයෝජනවත් වෙවි අතහැරලා දාන්න මේ ලෝකේ තියෙනවා. ඒ ස්වාමීන් හොඳයි සාදු සාදු සර්වන් සරණ. අවසරයි ස්වාමීන් වහන්සේ මම ඡායා කතා කරන්නේ UK වලින්. එහෙමයි. සර්වන් සරණයි. ස්වාමීන් වහන්සේ මම ගිය සුමානේ සාකච්ඡාවෙන් පස්සේ පස් වතාවක් විතර ආනාපාන සති භාවනාව කරන්න වාඩි වුණා මේ මේ වෙනකන්. Um, mm-hmm. හැමදාම පොඩි පොතක් තියාගෙන පොඩි සටහනකුත් කරා. Um, මේක කිව්වන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. Um, ගොඩක් වෙලාවට තාමත් මට uh, පොඩ් කියන්නේ කෙටි වෙලාවක් තමයි අවධානය කියන්නේ සිහිය යොමු කරගෙන ඉන්න පුළුවන් වෙන්නේ. කියන්නේ uh, හුස්ම හතරක් පහක් යනකම් තමයි මොනවත්ම නැතුව හුස්ම ගැන විතරක්ම අවධානය යොමු කරන්න පුළුවන්. එනි ඊට පස්සේ හිත යනවා අතීතයට නැත්නම් අනාගතේ plan හදන්න නැත්නම් මොන හරි සද්දයක් බාහිරින් යනම ඒ වලට නමුත් මගේ හිතේ තියෙන අර නොරිස්සුම් ගතිය අඩුයි. දැන් ඒ වගේ ගියාම මම හිමීට ආපු හුස්ම ගැනීම වෙතට හිත යොමු කරනවා. මට හිතෙනවා අර දැන් ඒ හිත එහා මෙහා යනකොට ඒකත් මම කලින්ම මට තේරෙනවා කියලා. දැන් ආ මේ අතීතය ගැනයි මම හිතුවේ. ආ දැන් මේ දැන් හෙට කරන්න දෙන තියෙන දෙයක් තමයි මේ හිතුවේ කියලා ඒක ඉක්මනින්ම වාගේ මට තේරෙනවා. මට ඒකත් හොඳයි කියලා හිතෙනවා. මේ කුසුම මහත්මිය අහපු ප්‍රශ්නෙම වගේ මට තිබ්බ අර සිතුවිලි වලින් හිතන එකයි නැත්තම් සිතුවිලි නැතුව අර බලාගෙන ඉන්න එකයි. කියන්නේ මට කියන්න පුළුවන් වෙන්නේ අර අපි වචන වලින් හිතනවා දැන් මේ මම හුස්ම හෙලට අදිනවා පහළට දානවා එහෙම කියලා. නමුත් ඒ වචන නැතුව ඒක ගැන අවයනස් එකකින් බලන් ඉන්න එක තමයි මට කරන්න ඕන වෙලා තියෙන්නේ. නමුත් සමහර ගොඩක් වෙලාවට හුස්ම හතර පහකින් පස්සේ අර වචන එනවා. වචන වලින් හිතන එක එනවා. ඒක අරින්න හරි අමාරුයි ඊට පස්සේ. දැන් ඔහොම කරගෙන යද්දි ස්වාමින් වහන්සේ මම ඊයේ භාවනා කරන්න කලින් අර ගුණරතන හාමුදුරුවන්ගේ පොතේ අර සෙක්ෂන් එකක් කියවුවා chapter 5 the practice කියන එක. ඒකෙන් පස්සේ ඒ ඒක කියවලා භාවනා කරාම පොඩ්ඩක් මගේ අර ටෙක්නික් එක හොඳ වුණා කියලා මට හිතුණා. මොකද දැන් හිත එහෙට මෙහෙට යනකොට ඒ ස්වාමීන් වහන්සේගේ පොතේ තියෙන අර කීප කීප ආකාරයකට ගණන් කරන්න, හුස්ම ගණන් කරන්න. ඊට පස්සේ يعني හිත ආපහු එක තැනකට ආවහම ගණන් කරන එක නවත්තලා ඒක දිහා බලන් ඉන්න කියලා. මම ඒ විදිහට ඊයේ කරේ. ඊයේ මට හිතුණා අර වෙනදට වෙනදට විනාඩි 5කින් 10කින් පස්සේ මේ <laughs> කරගෙන යන්න අමාරුයි මම නැගිටිනවා. දැන් ඊයේ මම විනාඩි 20කට කිට වෙන්න හිටියා. ටිකක් හොඳයි කියලා මට හිතුණා ස්වාමීන් වහන්සේ. මට දැන තාම නම් සක්මන් භාවනාව කරන්න බැරි වුණා. මම ඒකත් කරන්න බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ. ඇවිද්දම නැද්ද භෞගේ සතිය? ඇවිද්දම නැද්ද භෞගේ සතිය පොඩ්ඩක්වත් කොහෙදවත්? ඇවිත් ඒක සිහින් නෙමෙයි කරේ. හොඳයි. ඒ ඒ ටික තමයි ස්වාමීන් වහන්සේ මගේ අර මේ ප්‍රෝග්‍රස් එක හැටියට කියන්න තියෙන්නේ. එහෙමයි. නෝන මෙහෙමයි ආනාපානය තමයි අපිට ඇත්තටම කරන්න ඕන සහ උමනාව තියෙන්නේ අපි මන් දන්නේ අපි ඉපදිලා තියෙන ආනාපානය කරන්න බලාපොරොත්තුෙන් වගේ අන්න එහෙම එකක් තියෙනවා බෞද්ධ හැටියට. හැබැයි මබුදා සූත්‍රයේ උගන්වන මෙන්න මෙහෙම දෙයක් ඉද බික්කවේ බික්කු ආරඤ්‍ය ගතෝ වා රුක්ක මූල ගතෝ වා ශුඤ්ඤාගාර ගතෝ වා මහණෙනි යම් කිසි කෙනෙක් භාවනාවට කැමති කෙනෙක් යනවා කලාවකට නිදහස් තැනකට හෝ ගහකටද ගිහිල්ලා නිසෙදති පල්ලංකම් ආවජිත්වා උජුං කායම් පනිදාය පොඩ්ඩක් වාඩි වෙනවා උඩුකය ඍජු වෙන විදිහට. අන්න ඊළඟට කියනවා ලස්සන කතාවක්. ඒක තමයි මොකක්ද පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා. ඒකේ තේරුම තමයි සිහියට ප්‍රධාන තැන දෙන්න ඉගෙන ගන්නවා කියලා හිතන්නේ. ඕක ගොඩාක් ඇතෝ එක එක විදිහට වර්ණනා කරනවා විස්තරත් කරලා තියෙනවා. පරිමුඛ කියලා කියන්නේ නාසිකාග්‍රේ කියලා කියනවා. එහෙම හොඳයි. ඉති ප්‍රශ්නයක් නැහැ නමුත් අපි සතිපට්ඨානය පැත්තට ගත්තොත් එහෙම ඕක සිහියට ප්‍රධාන තැනක් දෙන්න හිත හදා ගන්නවා කියලා ගත්තොත් ඔය ගුණතන හඳුරුණත් ඔය කතාව කියලා තියෙනවා පොතේ. එහෙම වුණොත් එහෙම අපි හිතමු ඉස්සෙල්ලම අපිට සද්දබද්ද නම් ඇහෙන්නේ ඉස්සෙල්ලම නෝනා ඒ සද්දබද්ද වලට ඇහෙන්න දෙන්න. සද්දබද්ද වලට සමංගාවට එන්න දෙන්න. ඊළඟට ශරීරයේ තියෙන වේදනාවල් අරෙහි මේ තේරෙනවා නම් හෝ අපි හිතමුකෝ අපි බය වෙනවා හරි ඊළඟට දාඩිය දානවා හරි මොකක් හරි එහෙම එකක් තිබ්බ කියන්නකො හිත දුවනවා හරි මොනවා හරි කියන්නකො ආ ඒ ඕන එකට වෙන්න ඉඩ දෙන්න. ඔබද මේ වාඩි වෙන්න මම අද ඇය භාගයක් හෝ පැයක් හෝ මේ දේ කරනවා කියලා හිතන්න එපා. එක හුස්ම මම දැනගන්නවා කියන අදහසින් වාඩි. තව එක හුස්මක් ඒකට එකතු කරනවා කියන අදහසින් විතරක් එතකොට අපේ තියෙන ටාගට් එක අපේ තියෙන ඉලක්කය අපිට දරන්න පුළුවන්. ඔය තායිලන්තේ ඉන්න කාලේ හාමුදුරුවරු අපි භවනාවට වාඩි වුණේ අර දවුඩම් කියලා කැලෑවේ ආරණ්‍යයක් තිබ්බා. ඒකේ කියලා වාඩි වෙනවා හරි දැන් අද පැය දෙකයි ඈ. පැය තුනයි ඈ. ඔන්න ඔහොම කියලා. හැබැයි ඉන්න බෑ මෙහෙම වුණා. අර වර්ණනාවක් කරන්න නෝ නෙවෙයි ගොඩක් කට්ටිය දැන් මගෙන් අහනවා මේ දාවේ අජන් මේ දාවේ ඔබ වහන්සේ කොහොමද ඉන්නේ කියලා. ඊට පස්සේ මම කිව්වා දැන් මං ඇය ගණන් ගොඩක්ම හිටියේ නෑ නමුත් සමස්තයක් හැටියට මට කාලයක් ඉන්න පුළුවන්. ඒකට මම කිව්ව එක තමයි මම භාවනා කරන්න පටන් ගන්නකොට හැම ඉන්නවා කියලා ඒ අදහසින් වාඩි වෙන්නේ නැහැ කියලා. අන්න එතන තියෙනවා අපිට දරන්න පුළුවන් බරක් හිතට දෙන එක. ගොඩක් වෙලාවට අපේ ප්‍රශ්නේ වෙන්න පුළුවන් අපිට දරා ගන්න බැරි විදිහේ ලොකු ලොකු බරක් වගේ දෙයක් හිතට දුන්නොත් එහෙම එයා එයා ගොඩක් උත්සාහ කරන්නේ ඒ දේ ෆුල්ෆිල් කරන්න. ඒ ඒ අදහසත් එක්ක හිත විසිරෙන්න පටන් ගන්න පුළුවන්. උදාහරණයක් ඇරෙන්න දැන් මම ඔබතුමීට මොකක් හරි දෙයක් දුන්නාට පස්සේ මම බලාපොරොත්තු වුණා කියන්නකෝ ආ එහෙනම් ඡායරෝණ මට මෙහෙම ස්තුති කරાવી මෙහෙම කියාවි මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම කියාවි මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම වේවි කියලා මම හිතුවා කියන්නෝ. ඒ දේ හිතාගෙන මම ඔබට යම් කිසි දෙයක් කළොත් එහෙම මම මගේ හිතේ යම් කිසි වචන සීමාවක් හදාගෙන තියෙනවා. වැඩ කටයුතු සීමාවක් හදාගෙන තියෙනවා. ඒ ටික තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඔබත් මේ වෙනස් වචන වලින් ස්තුති කරා වෙන්න පුළුවන්. වෙනත් වැඩ කටයුතු ස්තුති කරා වෙන්න පුළුවන්. ඒකට මොනාවක් නැහැ. හේතුව තමයි අර මූලිකව මම අර අර කොටහක් හදාගෙන තිබ්බ හින්දා. අන්න ඒකින්ද ඊළඟ මොහොතේදී භාවනාවට යනකොට නිදහස් මනසකින් යන්න දවසම තියෙනවා කියලා හිතාගන්න. හොඳද? හැමදාම භාවනාවේ මෙන්න මේක හොඳට මතක තියාගන්න. හැමදාම භාවනාවේදී මුල ඉඳලා පටන් ගන්න. අද මේ භාවනාවට වාඩි වෙන කෙනෙක් වගේ හිතලා අද මේ දේ කරන්න පටන් ගන්න පුරුදු කරන කෙනෙක් හැටියට ඉඳලා මුල ඉඳලකම් පටන් ගන්න. අන්න එතකොට ඉස්සෙල්ලම සද්දබද යනවනම් සද්දබද වලට යන්න දෙන්න. දැන් මෙහෙදි සමාදාසයට ඔය කටි භාවනා කරනකොට කියන එක තමයි දැන් ඒගොල්ලෝ සක්මන් කරනවා. සක්මන් කරලා මේ ශාලාව ඇතුළට එනකොට සක්මනේදී ඒගොල්ලෝ කියන සමහරක් කාට සමිනාද මට හොඳට අඩිය තේරුණා. හතර වටේ හුලං ඇඟේ වදින එක හොඳට තේරුණා. මම ඒකත් එක්ක බොහොම පහසුවෙන් නිදහසේ හිටියා. මට හොඳ සිහියකුත් තිබ්බා. හිතේ මේ දුවන එක 100%ම නැති වෙලා තිබ්බා. හැබැයි ඒක අර පොතේ පතේ උගන්වන සක්මනේ අර වම දකුණ හැටියට මෙනෙහි කරන එක හෝ ආනාපානේ නෙවෙයි. නමුත් එයා හොඳ 100ක ඉඳලා තියෙනවා. හැබැයි මෙතන වාඩි වෙච්ච ගමන් මේගොල්ලන්ට මොකද දුමනාව වෙන්නේ? ආනාපානේ හොයන්න ඔන්න හොයන්න පටන් ගන්නවා. එතකොට ඒක ලැබෙන්නේ නැහැ. හේතුව මොකද්ද? ඒ වෙලාවේදී හිත පුරුදු වෙලා තියෙන්නේ හිතට ඇත්තටම පුළුවන් කමක් වගේ තියෙන්නේ ශරීරයේ අභ්‍යන්තරය යන අභ්‍යන්තරයට යනවට වඩා ශරීරයේ බාහිරට එන්නේ. අපි නිකන් සරල රේඛාවක් වගේ ගත්තොත් නෝනා අපිව මැදින් තියලා සමහරක් වෙලාවට අපේ හිතට පුළුවන්කමක් තියෙන්නේ බාහිර ගොඩාක් ඈත තියෙන දේවල් අහන්න විතරක් වෙන්න පුළුවන් ළඟ තියෙන දේවල් නැතුව. එතකොට හිත ඒ වෙලාවට පුරුදු වෙන්නේ නැත්නම් පුරුදු කරලා තියෙන්නේ නැත්නම් හිතට පුළුවන්කම තියෙන්නේ ගොඩාක් ඈත දේවල් අහන්න විතරයි ළඟ නෙවෙයි. සමහරක් වෙලාවල් තියෙන්න පුළුවන් අපේ ශරීරයට බොහොම කිට්ටු දේවල් ඇහෙන්න පුළුවන් ගොඩක් දුර දේවල් නැතුව. එහෙමනම් ඒ වෙලාවේදී හිත ඇත්තටම හිතට පුළුවන්කම තියෙන්නේ මේ ආසන්නයේදී තියෙන දේවල් වලට එන්න තමයි. නමුත් ශරීරය ඇතුළට යන්න නෙමෙයි. සමහරක් වෙලාවට හිතට පුළුවන්කම තියෙන ශරීරයේ බාහිර තේරුම් ගන්න විතරක් වෙන්න පුළුවන්. ශරීරයේ අභ්‍යන්තරයේ තේරුම් ගන්න නැති වෙන්න පුළුවන්. අන්න ඒකෙන්ද අපි ඒ ඒ ඒ ඒ නිමිත්ත ඉගෙන ගන්න ඕන. සං නිමිත්තන් උගන්හාති කියලායි කියන්නේ. ඒ ඒ නිමිත්ත අපි ඉගෙන ගන්න ඕන. අද දවසේදී භාවනාවට යනකොට මේ වෙලාවේදී මනසේ හැසිරීම කොහොම එකක්ද තියෙන්නේ කියලා. ඒකට අර අපේ අපේ බලාපොරොත්තු දැම්ම ගමන් මොකක්ද ආනාපානේ බලන්න ඕන අපි හිතමුකෝ ඔබතුමී හිතුවා කියලා ආ එදා විනාඩි 20ක් හිටියා අද ඉන්නවා විනාඩි 25ක් මම මට මේක කරන්න ඕනේ එහෙම හිතුවයි කියන්නකෝ අන්න එතකොට ඔන්න අපි හිතට අලුතෙන් ලොකු කාරණා දෙකක් දීලා තියෙනවා ලොකු ටාගට් දෙකක් වගේ දීලා තියෙනවා නමුත් මනසට කරන්න පුළුවන් කැපැසිටි එක තුල කියන්නේ ශරීරයේ බාහිරට වෙලා ඉන්නක විතරක් නෙවෙයි විශ්වාස කරන්න මගේ භාවනාවේ සමහර කාල තිබ්බා අර ෆෑන් තියෙන්නේ මෙහෙම මෙහෙම එහෙට මෙහෙට කරකෙනේවා නෑ ඕන් කළාට පස්සේ මම සමහර කාලවලදී භාවනා කරලා තියෙනවා හිත මාගේ ශරීරය ඇතුළට ගන්න බැරි නම් ওই ෆෑන් එක ඔන් කරලා දාන්න. ඊට පස්සේ මගේ ඇඟට ඒ හුලඟ වැදෙන්න පටන් ගන්න වෙලාවේ අර චුට්ටක් හුලඟ වැදීගෙන ඇවිල්ලා මුළු ඇඟටම හුලඟ වැදිලා ආය ඕක නැති වෙගෙන යන අන්න එහෙම දැනෙන්න පුළුවන්. හුලඟ වැදින එකත් එහෙමයි. ඕක දැනක ඉඳලා තියෙනවා. එතකොට නෝන මේක ඇත්තටම උවමනා වෙන්නේ භවනාව තුළ ආනාපානේ බලනවා කියන එක නෙවෙයි පරමාර්ථය. මේකෙන් මේකෙන් අපි ඉගෙන ගන්නේ සිහිය දියුණු කිරීම කියන කාරණාව. බලාපොරොත්තු වෙන්නේ සිහිය පවත්වනවා කියන කාරණාව. ඉතින් ඒකින්ද ආනාපාන හතරක් තේරුණාට ඒක හොඳ දෙයක්. හැබැයි බලහත්කාරයෙන් ඒක බලන්න යන්න එපා. මගේ යෝජනාව තමයි හරියට මේක අර මාළුවෙක්ට අපි ගාවට එන්න දෙනවා වගේ වැඩක්. අපි දඟලන්න ගියොත් එහෙනම් මාළු ටැංකිය ගාවට ගිහිල්ලා උන් යන වැන්න දුරට. හැබැයි අපි නිශ්චල වෙලා නිසල්මනේ ඉන්න උනොත් එහෙම මාළු අපි ගාවට හිමි හිමි හිමි හිමි එනවා. ඒ වගේ ආනාපානයට අපි ගාවට එන්න දෙන්න. ඒක වෙනකන් හතර වටේ තියෙන අර හිත දුවන දේවල් තියෙනවා ඒ දේවල් මොනවද කියලා විතරක් දැනගන්න. සද්දවලට හිත ගියා නම් හරි යන්න දෙන්න. ආයෙ ඇදලා ගන්න හදන්න යන්න එපා. පොඩ්ඩක් බලන්න හිත එනවද ගන්නම ඕනමද කියලා. ආන් ඒ ටික විතර. අන්න එහෙම වුණාම අපේ හිත තුල මූලිකව අර කියන පරිභුකන් සතෙන් උපට්ඨපෙත්වා කියන ගති ලක්ෂණ ටික පහළ වෙන්න පටන් ගනී. ඒ කියන්නේ සිහියට ප්‍රධාන තැන දෙන්න පටන් ගන්නවා කියන ඒ අදහස් ටික එන්න ගනීවි. ඒකෙන් අයින් වෙන්නේ මට ඕන දේ කරන්න යනවා කියන අදහස. උනාද? එතකොට භාවනාවේදී මට මුල ඉඳලම අපි ගාව තියෙන අර ආත්ම සංඥාව කියන එකට මමත්වයේ කියන එකට වැට බැඳීගෙනමයි යන්නේ. විපස්සනාව කියන එක සිද්ධ වියගෙනමයි යන්නේ. ඒකින්ද ඊළඟ මොහොතේදී භාවනාවේදී ඊළඟ කාලෙදී කරනකොට හිත දුවනවා නම් ඒ දුවන දේවල් වලට හිත ගියා කියලා තේරුම් ගන්න. පිට ගියා කියලා තේරුම් ගන්න. සද්ද ඇහෙනවා නම් සද්ද වලට ඇහෙන්න දෙන්න. මොහොතක් නිස්කලංකේ ඉන්න. ශරීරේ බාහිර නම් තේරෙන්නේ ඒ බාහිර ටික තේරුම් ගන්න. ශරීරයේ අභ්‍යන්තරයට පොඩ පොඩ තේරෙවි. සමහර කෙනාට දැස් පියාගෙන බලන්න තමන්ගේ අත් දෙක මෙනෙහි වෙනවද? හිස මෙනෙහි වෙනවද? බෙල්ල, උරහිස අන්න ඒ වගේ මේක ඇතුලේදී අර ටිකක් වැඩ වැඩ වැඩ පිළිවෙලක් වගේ හදා ගන්න බලන්න. මේක ඇතුළේදී කාරණා කීපයක් වගේ හදාගන්න බලන්න. අන්න එතකොට අර අපේ සාමාන්‍ය ජීවිතයේදී අපි හිතමුකෝ ඔබ්ජෙක්ට් හැටියට ගත්තොත් කාරණා 1000ක් විතර එක වැඩ කරලා එකපාරම අර වගේ තැනකට આવොත් එන්නේ ඊළඟට හිත දන්න එකම එක දේ තමයි නිදාගන්න එක වගේ. එහෙම දෙයකට කිට්ටු වෙනවා. ඒක හන්දා මේක ඇතුළේදී භාවනාව තුළදී මේක වැඩපලක් වගේ කරගන්න. ඇත්තටම කියනවා නම් භාවනාව කියන්නේ නෝනම් පරීක්ෂණාගාරයක්. ඒ පරීක්ෂණාගාරයේදී සිද්ධ වෙන්නේ අපක්ෂපාතී නිරීක්ෂණය. ඉතින් මේකෙන්ද ආනාපානේ අර වගේ දැනගත් එක හොඳයි. ආනාපානේ දැනුනේ නැති වුණාට හරි කමක් නැහැ. ඒ ඉන්න වෙලාව සිහියෙන් ඉන්නවනම් අන්න ඒක වැදගත්. තමන් වාඩිලා ඉන්න ඉරියව්ව තේරෙනවනම් ඒක වැදගත්. තමන් හිත ගියා නම් ඒ ගියේ ඒක වැදගත් වෙනවා. හිත ගියාට පස්සේ අමනාපයක් ඇති වුණා කියලා දැනගත්තන ඒක වැදගත් වෙනවා. ඊට කලින් හිත යනකොට අමනාපයක් ඇති වුණා නමුත් දැන් අමනාපයක් ඇති වෙන්නේ නැහැ කියලා දැනගන්නවනම් අර මුලින් දැනගත් එකට වඩා මේක හොඳයි. ඊටත් වඩා හිත පිට ගියාට පස්සේ හිත පිට යනවා මම ආනාපානයක් ඇති කරගන්නෙත් නැහැ ආයෙ තමන්ගේ ශරීරයට හරි කොහාට හරි හිත ඇදලා ගන්න ඕන කියන එක තේරෙනවනම් ඒක බොහොම හොඳයි අපි හිතමුකෝ හිත ඇදලා ගන්න නැතුව හිත ස්වභාවයෙන්ම මේ ශරීරයේ තියෙන අපි හිතමුකෝ ඇඟේ ස්පර්ශ වෙන කොහේරි දෙයකට හරි හුළඟ වදින දෙයකට හරි ඔය ඇඳගෙන ඉන්න අඳුමකට හරි මේ ඇඟේ තියෙන කොහේ හරි වාඩි වෙලා ඉන්න ඉරියව්වකට හරි එහෙමත් නැත්නම් හුස්මකට හරි අර ස්වභාවිකවම එනවනම් අන්න ඒක තවත් හොඳ දෙයක්. එතකොට ඒකේ තේරුම හිත දැන් එතකොට චුට්ට චුට්ට ඉගෙනගෙන තියෙනවා කියන එකයි. මොකක්ද අර හිත දුවනවට වඩා මේ හුස්මකට වෙලා ඉන්න එක ඕ ශරීරයේ දැනගෙන ඉන්න එක ඕ හොඳයි කියන එක. ඒක හන්ද ඩිංග ඩිංග ඒ පුරුදු කරන්න බලන්න සක්ම භාවනාවට මම මේ කියන හින්දා තප්පර 30ක් වෙනස් කරන්න. තප්පර 30ක්. එහෙමයි. එහෙමයි. චුට්ටක් ඒකට මේට ඇවිදලා පොඩ්ඩක් බලන්න ඉරියව්ව විතරයි වෙනස තියෙන්නේ. භවනාවේදී කෙරෙන විදිහ එකයි. නමුත් ඒකෙදී අපිට උගන්වන අර කාර්ය බහුලත්වයේත් එක්ක හිත පොඩ්ඩක් තැම්පත් කරගන්න. ඇත්තටම කියනවා නම් පර්යංකයට එන්න කලින් ඔබට ඔබතුමීට පුළුවන් නම් දින්හිත්තක් සක්මන් කරලා පර්යංකයට එන්න මම හිතනවා ඒක ඊට වඩා ගොඩක් හොඳ වෙයි කියලා. මොකද එතකොට අපි හිතට පොඩ්ඩක් උගන්වනවා ක්‍රියාදාම ගොඩක් එක සිහිය පිහිටවන්න. එතකොට අර සාමාන්‍ය ලෝකයේ ක්‍රියාදාම අපි හිතමු 100ක් තිබ්බනම් නිකන් සක්මන් කරනකොට ඕක 10කට 15කට වගේ අඩු වෙන්න පුළුවන්. නමුත් පරයන්කයට වාඩි වුණාම ඕක ගොඩක් වෙලාවට බිඳුව වගේ තැනට වැටෙනවා. ඕක දැස් දෙක විතරේ ඇරලා තියෙනවා. ඉතින් ඒකෙහිඳ පුළුවන් නම් සක්මන් කරලා වාඩි වෙන්න ඊළඟ දවසේදී මම හිතනවා ඊට වඩා ප්‍රයෝජනවත් වේවි කියලා. කොහොම නමුත් අවුගේ කාලෙත් එක්ක සලකලා බලනකොට ඔබතුමියගේ කමඨාන් වාර්තාව ඇත්තටම සාර්ථකයි. සන්තෝෂ වෙනවා. පුහුණුව දිගටම දිගටම කරගෙන යන්න. එහෙම ඔබතුමියටම සාමාන්‍ය ජීවිතය තුලත් ඕකේ වෙනස තේරෙන්න පටන් ගන්නවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ගොඩාක් පිං සිද්ධ වෙනවා. කියන්නේ කමඨං වාර්තා ඉදිරිපත් කරන්න තියනයි කියන්නකො ඉස්සෙල්ලා. මාරි කැමති ඒව අහන්න. ස්වාමීන් වහන්සේ එහෙමයි වතුරන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ ගිය සුමානේ දින දෙකක් විතර මම ආනාපාන සතිය කරනකොට ගොඩක් වෙලාවට මෙහෙම වුණේ මට මේ සක්මන් භාවනාවෙන් පස්සේ පරයන්කේට වාඩි වුණාම මම එලාම් එක තියලා කරනකොට එලාම් එක වෙලා මම නැගිටිනකොට දැන් ස්වාමීන් වහන්සේ මම ආනාපාන සතියේට හිත තියාගෙන අර හිතේ සැහැල් අර ශරීරයේ සැහැල්ලුව ඒ ගැන ටිකක් බල බල එහෙමනේ ඉන්නේ. එතකොට ඒක ඒව බැලීම අමතක වෙලා නිකාම්ම හිතිය වගේ තේරුනේ ස්වාමීන් වහන්සේ. නිකන් සැහැල්ලුවෙන් වගේ ඉතින් ඇත්තටම කියනවනේ ඒක නිකන් නිින්දෙක් ඉන්න ඒකට නිින්ද නොගිය බවත් මට තේරෙනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒ වෙලාවේ මොකක්වත් වෙන දෙයක් මොනවත් තේරුනේ නැද්ද? මම ශරීරේවත් අඩුම කරන්නේ. නෑ ස්වාමීන් වහන්සේ. ආනාපානෙ කොච්චර දවස් තේරුණාද? අද ස්වාමීන් වහන්සේ ආනාපානෙ කොච්චර දවස් තේරුණාද? හුස්ම කොච්චර දවස් තේරුණාද? සාමාන්‍ය ඉතින් පැය භාගයක් විතර තේරෙන්නේ නැති මම පැයක් විතර තමයි එලාම් එක තියලා වාඩි වුනේ. පරයන්කෙත් පැය භාගයක් විතර සක්මන් කරලා පැයකට හ්ම් පදංකේද වාඩි වුණා. එතකොට ඉතින් සාමාන්‍ය දිලිවල පැය භාගයක් ඊට වැඩි වෙලාවක් වගේ ආනාපාන සතිය දැනෙනවා ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ දැන් ආනාපානය නොදැන ඒ හිටපු කාලය තුල ඔබතුමී මොකද හිතන්නේ? භාවනාව අපතේ ගියාවද්ද? මොකද්ද ඒ මොකද්ද කියලා නිකම්මට හිතුණා ස්වාමීන් වහන්සේ. එහෙම ආනාපානෙ නැති වුණොත් එහෙම ප්‍රශ්නයක්වත් නෑ ස්වාමීන් වහන්සේ. ඒක නිකන් අමතක වෙලා මොකද්ද කියලා මට නිකන් අමතක වෙලා වගේ අම මෙහෙම භාවනාවේදී ඔය කියන හැටියට ආනපානය හරි මම මෙහෙම තහන්නම්. ආ ඔය පැය භාගයක් වගේ ආනපානය දැනීගෙන තියෙනකොට ඒ ආනාපානය දැනෙච්ච මුල් වෙලාවයි අවසාන වතාවට ආනාපානය දැනෙච්ච වෙලාවයි අතර පරතරයක් තියෙනවද සමාන බවද තියෙන්නේ? තවදුරටත් විස්තර කරොත් එහෙම ආනාපානයේ ඒ වෙලාවේදී දැන් මුලදී රළු වෙලා පස්සේදී සියුම් වුණාද නැත්නම් මුලදී සියුම් වෙලා පස්සේ රළු වුණාද ඒක ඒක කොහොම කොහොම වගේ දෙයක් වගේ දාමි දැකේ ස්වාමීනාද ඉස්සෙල්ලම ටිකක් රළුවට දැනෙන්නේ පොඩ්ඩයි තෙච්චරම සංසුන් ශරීරේ උනත් සැහැල්ලු නැහැ ටිකෙන් ටික ඒක වැඩි වෙනවා සමහරලාට ඉතින් ඒකත් පොඩ්ඩක් වෙනස් වෙනවා එහෙම එහෙම තමයි තිබුණේ ස්වාමීනා අවසානයේදී වගේ ඒක අර බොහොම අඩු වෙන ගානටද ගියේ නැත්නම් වැඩි වෙන ගානට. එහෙම නැත්නම් රැන්ඩම් බවක්ද තිබ්බේ. අඩු වෙන ගානට ගියේ ස්වාමීන් වහන්සේ. ආ එහෙම කන්නේ. අම්මේ ඔය වෙනකොට අපේ ශරීරයේ ඇතුලේ මොනවා හරි තියෙන අපි හිතමු ඉන්ද්‍රියන් වල ඔය කොහොමද කියන අතපය කකුල කුණ්ඩ බඩ අන්න ඒ වගේ මොනවා හරි එහෙම දෙයක් තේරුණාවද නෑ ස්වාමීන් වහන්සේ ඒක කිසිම දෙයක් තේරුන්නේ නෑ එහෙමයි හිත පිටට යන විදිහක් මොනවා හරි සිතුවිල්ලකින් කරදරයක් වුණාද සද්දකින් හරි නෑ ස්වාමීන් වහන්සේ එහෙමත් නැහැ. අපි භාවනාවේදී කොහොමත් ඔය කියනකොට ආනාපානය තුල අපිව අරගෙන යන බවක් තියෙනවා ඔය කියන මාර්ගය තුල. එතකොට අපිට දැන හෝ නොදැන ඔය කියන ලක්ෂණ ටික පහළ වෙන්න පුළුවන්. කාරණාව තියෙන්නේ අම්මා අර සක්මන් කරලා සක්මනේදී ඇති කරගත්ත ඒ සිහිය කඩා ගන්න නැතුව බිඳ ගන්න නැතුව ආනාපානයට ආවම ඊළඟට ආනාපානයේදී වෙන්නේ අර කරගෙන ආපු භාවනාවේ ඊළඟ කොටස කරගෙන යනවා වගේ වැඩක්. එතකොට ඇත්තටම ඕකේ සිද්ධ වෙන්නේ ඉරියව්ව මාරු කිරීමක් විතරයි. හරියට විවේක ගන්නවා වගේ වැඩක්. එහෙම වුණාම අපි ටිකක් ගැඹුරු විදිහේ හිතේ අභ්‍යන්තරයකට අරන් යන්න පුළුවන් හොඳ පූර්ණ උපේක්ෂාවකට වගේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් නැවත නැවත ඇති කරගන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා. ඔය කියන ආනාපානයේ නොදැන්නෙන නොතේරෙන මොහොත තුල තව දුරටත් ඒක දිහා කොච්චර වෙලාවක් රැඳිලා ඉන්න පුළුවන්ද කියන එක පොඩ්ඩක් බලන්න. මොකද ඔය වගේ තැනකට ආවම ටිකක් අර මූලින්ම වගේ අපිට නිකන් ඉංග්‍රීසි වචනයක් තියෙනවනේ බෝරින් කියලා. අන්න එහෙම එකක් වෙන්න පුළුවන්. මොකද මේ ඕක නිකන්කට ඒකාකාරයි වගේ. අර ආනපානේ තේරෙනවා නම් ඒක තුල එන එකක් තියෙනවා, යන එකක් තියෙනවා, අඩුවීමක් තියෙනවා, වැඩිවීමක් තියෙනවා, ශරීරය තුල හිර වෙන බවක්, සැහැල්ලු වෙන බවක්, අන්න ඒ වගේ මහ ගොඩක් දේවල් තියෙනවා. නමුත් ඔහොම තැනකට විඝාට එන්න පුළුවන් වුණොත් එහෙම ඒක අපිට අර පුරු නැති හෝ අපි අකමැති වගේ අන්හෙම ස්වභාවයක් තේරෙන්නත් පුළුවන්. නමුත් ඔය කියන උපේක්ෂාව තුළ කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද කියන එක ගොඩක් විශේෂයෙන් වැදගත් ඕක තුල කාලයක් තිස්සේ ඉන්න පුරුදු වුණොත් අපිට ඕක ASCII තියෙන සංගතක මොනවද කියන එක තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. හැබැයි යම් ඒකට හොඳම දේ වෙන්නේ ඕකට ඔය පුරුදු කරපු ක්‍රමේ තියෙනවනේ. හරියටම කිව්වොත් එහෙම සක්මන් කරලා පරයන්කයට ගියේ එක ආන් ඒ වගේ දෙයක් නැවත නැවත පුරුදු කරන්න. ඊටත් එහා ඔය දේ පුරුදු කරන්න කලින් ඔබතුමිය දෛනික ජීවිතයේදී වැඩ කටයුතු කරපු විත්‍ය හෝ කරපු විදිහ පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්න. ඒක ප්‍රධානයෙන්ම වැදගත් වෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියට ඒ දවසේදී කතා බහ කරපු දේවල්, වැඩ කටයුතු කරපු දේවල්, හිතපු දේවල් පුළුවන් නම් මෙනෙහි කරන්න ගොඩක් හොඳයි. හේතුව තමයි ඒ කරපු හැම දෙයකම අවසාන ප්‍රතිඵලයක් හැටියට තමයි භාවනාවේදී ওই කියන තැනට අපිව අරගෙන ගිහිල්ලා තියෙන්නේ. අන්න එතකොට තමයි අපි ඉගෙන ගන්න පටන් ගන්නේ අපේ හිතට යන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ කියන මේ කාරණාට අපේ ජීවිතේට නිතර නිතර නැවත නැවත භාවිතා කරන එක බහුලීගත කරන එකම තමයි නිවන් දකින්න හේතු වෙන ඒකායන ක්‍රමය හැටියට. ඒකේ නම ඊළඟ දවසේ භාවනා කරනකොට ඔය කියපු විදිහේ ඒ ඒ අදහස් ටික ඇති වෙනවාද කියලා බලන්න. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඊළඟ දවසේ භාවනාවට වාඩි වෙන්න එපා. මම මේක කරන්න යන්නේ කියලා. එහෙම නැතුව අර මුලින්ම කිව්වා වගේ අද භාවනාවට වාඩි වෙන කෙනෙක් වගේ හිතලා මුලින්ම වැඩේ පටන් ගන්න කෙනෙක් වගේ අර නිහතමානීත්වයක් ඇති කරගෙන එහෙම කරගෙන යන්න. ඊට පස්සේ බලමු මොකද්ද தත්ති කියලා. හැබැයි ඒ ඒ එන අදකින් ටික මම හිතනවා හිතේ තියාගෙන නැතුව පොඩ්ඩක් සටහන් කරන්න පුළුවන් නම් මම විශ්වාස කරනවා ඒක ගොඩක් සාර්ථක වෙවි කියලා. මොකද සමහර සමහර කාරණා අපිට අසුව කතා කරනකොට මේ අමතක වෙලා යන්න පුළුවන්. සමහර සමහර හොඳ හොඳ පොයින්ට් තියෙන්න පුළුවන් ඔය ASCII අපිට අහුවෙච්ච අහුවෙච්ච ඒවා ආන් ඒ ටික සමහරක් වෙලාට මිස් වෙලා යන්න පුළුවන් කියලා කියමුකෝ. අන්න ඒකෙන් පුළුවන් නම් යෝජනාවක් හැටියට ඉල්ලීමක් හැටියට මම කරනවා භාවනාවෙන් පස්සේ පොඩ්ඩක් ඒ අත්දැකීම චුට්ටක් ලියලා තියන්න. මේක වෙන කාටවත් පෙන්වන්න හෝ කියන්න හෝ ඕන නැහැ. අපි මේ ධර්ම සාකච්ඡාවේදී පොඩ්ඩක් කතා බහට ගමු. එතකොටම ගොඩක් වැදගත් කාරණා එළියට ඇතුළ ගන්න පුළුවන් කමක් ලැබෙයි. හොඳේ? බය වෙන දෙයක් නැහැ. ඔය වෙන දේ සාමාන්‍යයි. ඕක වෙන්න පුළුවන් කොහොමදත්. ඕක තුළ කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලන්න ඊළඟට. ඕ ඊළඟ වතාවේ බලන්න ඔය ඔය කියන අවස්ථාවට ඇමින වෙන්නේ කොහොමද කියලා. දැනට නම් ස්වාමීන් වහන්සේ මේ කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියන එකවත් මම දන්නේ නැති තරම්. එහෙමයි එහෙමයි. ඒ ස්වාමී අපි තාම ඔය ඔය කියන අවස්ථාවට ඔය කියන උපේක්ෂාවට කෝඩුනේ. අර ආගන්තුකයිනේ. ඒකයි. එතකොට අපි ඕකට පුරුදු වෙන්න, හුරු වෙන්න, හුරු වෙන්න තමයි ඕක අපිට නුහුරු තැනක් බවට පරිවර්තනය. අර සූත්‍රවලත් කියනවා අලුත බඳපු වනමාලි නැන්දම්මලයා ගෙදරට ගියපුවාම මුකුත් කතා කරන්නේ නැළු මුහුණු දවස් දෙක තුන. සූත්‍රයේ මේක තියෙන්නේ ඉතින් ඊට පස්සේ මේ ඉතින් යා කතා බහ කරන්න පටන් ගන්න යා දන්නලු කරුණු කාරණා. ආන් ඒ වගේ භවනා මුලට ආපුවාම අපි ඇත්තටම දන්නේ නැහැ මේකේ මොකද්ද තියෙන්නේ අභ්‍යන්තරේ මොනවද කියලා. නමුත් පස්සේ තමයි මේකේ තියෙන සංගතක ටික තේරෙන්න පටන් ඒ වගේ බලන්න මේ ওই කියන අවස්ථාව තුළ දැනගෙනම කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද බලන්න. ওই කියන අවස්ථාවට දැනගෙනම එන්න පුළුවන් විදිහ බලන්න. ඒ ටික ඉගෙන ගන්න. ඒ එන විදිහයි වැදගත් වෙන්නේ අතරම කියනවා නම් ඵලයට වඩා හේතු. හොඳේ? ස්වාමීන් වහන්සේ කතා කරන විට සිහිය පවත්න්නේ කියන්නේ කොහොමද? දැන් අපි මොනවද තායිත් හරි කතා කරනවා. well hmm. අපි කතා බහ කරන වචන දැනගෙනම නම් කතා කරන්නේ අම්මේ ප්‍රශ්නයක් නැහැ අපි සිහියම තමයි කතා කරන්නේ නමුත් සමහර අවස්ථාවල් තියෙන පුළුවන් මේ ලෝකයාගේ අපි දැනගෙන නෙවෙයි වෙන්න පුළුවන් කතා කරන්නේ හිතාමතා නෙවෙයි වෙන්න පුළුවන් කතා කරන්නේ නමුත් කියුණාට පස්සේ වෙන්න පුළුවන් ඒ කියපු දේ තුල තියෙන හරි වැරද්ද තේරෙන්න පටන් ගන්න. අන්න එතකොට ආන් ඒ වගේ අවස්ථාවක් එක්ක තමයි මම අර කිව්වේ අපි කතා බහ කරනකොටත් සිහිය පුරුදු කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ඇත්තට මේකේ තේරුම තමයි ආරණ්‍යක සම්ප්‍රදාය තමයි මේක උගන්වන්නේ. ඉස්සෙල්ලා හිතලා පස්සේ කතා කරන්න. ඒ කියන්නේ මම මේ දේ තමයි දැන් කියන්න යන්නේ කියලා හිතලා කතා කරන්න කියලා. මම දන්නේ ගෙවල් වල ඉන්නකොට ගිහි ගෙදරදී ඔය කියන දේ ඔහොමම කරන්න පුළුවන්ද කොහොමද කියලා. හැබැයි ගොඩක් නිහඬ වෙයි. එතකොට ගොඩක් සාමකාමී පරිසරයක් ඇදෙවි කියලා නම් මම හිතනවා. ඒකයි ආරණ්‍යවාසී හාමුදුරුවෝ බොහොම නිහඬ. ප්‍රශ්නයක් ඇහුවත් බොහොම කලාතුරකින් අර බොහොම කාලයක් අරගෙන උත්තර දෙන්නේ. මේකින්ද වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මම දකිනවා මේ ලක්ෂණ ටික තායිලන්තේ හිටපු ලොකු හාමුදුරුවෝ ගාව හරියට තිබ්බා. උන්වහන්සේලාගෙන් ප්‍රශ්නයක් ආවම ඒක පාටම දඩෝම් ගාලා අර දන් තියෙන ඔක්කොම කියන්න යන්නේ නැහැ. උන්වහන්සේලා ටිකක් කල්පනා කරලා වචන කිහිපයකින් උත්තරයක් දෙනවා ඒ උත්තරේ හරිම ෂෝක් හරිම ලස්සනයි අන්න එහෙම එකක් තියෙනවා ඉතින් බලන්න සාමාන්‍ය ජීවිතය තුළ 100ක් නැතුව කතා බහ කරන අවස්ථා තියෙනවාද කියලා. සමහරක් වෙලාවට මේ වෙලාවේදී නැති වෙන්න පුළුවන්. යාළුවෙක් එහෙම එකතු වුණාට පස්සේ පොඩ්ඩක් එහෙම වෙනවා. සමහරක් වෙලාවට අපිටම තරහ ගිය වෙලාවට කලබල වුණු වෙලාවට සංගීවගේ වෙලාවකදී අකමැති වෙච්ච වෙලාවකට මොනවට හරි අන්න එතකොට සිහිය නැතුව එහෙම නැත්නම් අවධානයක් නැතුව කතා කරා වෙන්න කතා කරනවා වෙන්න පුළුවන්. අන් ඒ අවස්ථාව ගැනයි චුට්ටක් අපි අවධානමත් වෙන්න ඕන. හොඳේ? තේරුවන් සරණයි ස්වාමීන් අද දින කමඨහන් වார்த்தාව මම මේ කියන්න හදන්නේ. එහෙමයි සාදු සාදු. වාසනාව. උදේ මම 7:45ට ඉඳගත්තා භාවනා කරන්න. හ්ම්. අර්ධ පරයන්කයෙන් තමයි මම වාඩි වුණේ මොකද නැත්තම් අර වේදනාව කියන එක දැනෙන්නේ නැති නිසා කොහෙවත්. මම වාඩි වුණා මෛත්‍රී භාවනාව කරලා ආනාපාන සතිය භාවනාව කරන්න පටන් ගත්තා. එහෙමයි. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට ඉතින් සිතිවිලි හැමේ ගියා. ඒ උරාට හිත හදාගෙන ආයෙත් හුස්ම රටම හිත අරගත්තා. අපි හිත හදාගත්ත කියලා කියන්නේ අවසරයි. මේ අර පොතේ දීලා තියෙන හින්දා ඔබ ලේසිමට. අම හිත හදාගත්ත කියලා කියන්නේ අම්මට හිත ගන්ට වුණ උනාද? ගන්න පුළුවන්. මගේ ආනාපානයට ආපහු හිත ගන්න පුළුවන් වුණා. හිත තැම්පත්. ඒකම ගත්තද නැත්නම් ආවද? ආවා ආවා. ආවා ස්වාමීන් වහන්සේ. අරමුණටම ආවා. ඔව් ගත්තයි ආවයි කියන්නේ එකක්ද දෙකක්ද? එකයි එකයි. ආනාපාන හුස්ම රැල්ලටම අහිත ඒ කියන්නේ අරමුණටම පැමිණියා කොහොම ඒක ඉතින් අර වෙන හිත පිට ගියේ නැහැ ඊට පස්සේ ටිකක් යනකොට නිකන් සමාධි වෙලා හුස්මද නොදැනී ගියා ඊට පස්සේ කාය නිකන් සැහැල්ලි වුණා ඊට පස්සේ ඉතින් පොඩි සතුටකුත් ආවා එහෙම ඉන්නකොට දැන් මට හුස්ම කොහොමටවත් දැනෙන්නෙම නැහැ ඒකට මට මම හුස්ම ගන්නවා කියන එක මගේ කයට දැනෙනවා මොකද පිම්බීම හැකිලිම දැනෙනවා හ්ම් ඉතින් සංඥාවක් දැනුනෙත් නැහැ වේදනාවල් ඉතින් ආවෙත් නැහැ ඒ වුණාට ආලෝක දකින්න ගත්තා මම ඒක ගැන හිත ගියේ නැහැ මගේ මම ඒක ගණන් ගත්තේ නැහැ ඒක හොඳ ලොකු දෙයක් ඔව් ඉතින් පුළුංගුලි වගේ එනවා නිකන් ලයිට් කෙලි වගේ එනවා ඒවා මම හිතන්නේ නැතුව නිකම්ම ඉන්නවා එනවාට ඉතින් අර කයේ සෙලවීම දැනෙනවා ඊට පස්සේ ටිකක් වෙලා යනකොට ඒවත් නැති වෙලා ගිහිල්ලා නිකන් එකපාරට සුදු පාට තිරයක් වගේ අවකාශයක් තැනක් දැක්කා. ඒකත් මම දිහා බලාගෙන ඉන්නවා. කිසිම සිතිවිල්ලක් නෙමෙයි ඒක. මගේ හිතවිල්ලක් නෙමෙයි. ඉතින් ඒක ගැන කිරීම ගැල්මක් තිබුණෙත් නැහැ. ඉතින් ඊට පස්සේ ටිකක් වෙලා යනකොට මගේ අර කකුලක කැක්කුමක් එන්න ගත්තා. කකුලක ඒ වේදනාව දිහා බලලා මම ඒකත් ගණන් ගන්න නැතුව මෙහෙම ඉන්නකොට ඊට පස්සේ ආයෙත් අර හිස් තැන නිකන් පේනවා. තිරයක් වගේ ස්ක්‍රීන් එකක් වගේ. මම ටිකක් වෙලා යනකොට මට කකුලේ වේදනාව ටිකක් වැඩි වෙන්න ආවා. ඊට පස්සේ මම ඉරියව්ව මාරු කළා. එහෙමයි. එතකොට ඉරියව්ව මාරු කරනකොට වෙලා එතකොට පැය භාගයක් විතර ගිහිල්ලා. මම ඉරියව්ව මාරු කරලා නමුත් මම අර අරමුණටම හිත අරගෙන ආයෙත් ඉන්නවා. එහෙම ඉන්නකොට ඈතින් මට පේනවා ටෝච් එකක එළියක් වගේ ලොකු එළියක් එනවා. මම ඒක දිහා ටිකක් බලාගෙන වුණා. ඉතින් ඒක ඊට පස්සේ මම ඒකත් ගණන් ගත්තේ නැහැ. එහෙම ඉන්නකොට ආපහු ඒක නැතු වෙලා ගිහින් තිතක් වගේ ගිහිල්ලා ඒක නොපිනී ගියා. ඊට පස්සේ ආයෙත් ඒක අඩු වෙලා ගිහිල්ලා ඊට පස්සේ තව ටිකක් තද සුදු පාටට නිකන් තිරයක් වගේ පේන්න ගත්තා. ඉතින් මම ඒක දිහා බලාගෙනම හිටියා. මම හැබැයි ඒක ඔලුවට ගත්තේ නැහැ. හිතට يعني මුකුත්ම හිතකිල්ලක් නැතුව බලාගෙන හිටියා. ඉතින් ඊට පස්සේ ආයෙත් කය හෙල්ලෙන්නෙත් නැහැ. දැන් කය දැනෙන්නෙත් නැහැ. මම ඉන්නවද කියලා දන්නෙත් නැහැ. මට නිකන් තේරෙන්නේ මම නෑ වාගේ කියලා. නමුත් තමන් නමුත් අර තමන් ගැන තියෙන සිහියක් තිබුණා. ඔව් 100 100 මේවයි. මම හුස්ම ගන්නවා මට තේරෙනවා. නමුත් අර ආනාපානිය දැනෙන්නේ නැහැ. හුස්ම දැනෙන්නේ අර කයෙන් තමයි දැනෙන්නේ. කය දෙල්ලිනවනේ. ඉතින් ඒ වුණාට මගේ අතපය නෑ හිරි වැටිලා වගේ නිකන් මම ඉන්න බව දන්නවා 100 තියෙනවා. ඉතින් එහෙම ඉඳලා මට දැන් ඊට පස්සේ දැන් එකම අරමුණකනේ ඉන්නේ. මට එකපාරට ඉතින් අර ඒක නිකන් එපා වුණා වගේ වුණා. ආ ඒකාකාරයි වෙලා නේ. ඔව් ඒකාකාරයි. ඉතින් එතකොට මම ඇස්සරලා වෙලාව බලනකොට එතකොට පැයයි විනාඩි 10ක් විතර මම ඉඳලා තියෙනවා පැය. ඉතින් මට එතනින් එහාට දන්නේ නැහැ ස්වාමීන් මම මේ කරන දේ හරිය හරි එක දෙයක්ද වැරදි විදිහකට යනවද කියන එක වහන්සේගෙන් මම උපදේශයක් බලාපොරොත්තු වෙනවා. පෙරුවන් සරණයි. මම ඔය කියන විදිහට භාවනාවේ ඔය කියන ලක්ෂණ ටික පහළ වුණේ අද විතරද? නෑ ඔයිට කලිනුත් ඇවිල්ලා තියෙනවා. නමුත් ඒක මමට අර කතා කරන්න බැරි වුණා. ඒක කියන්නේ දැන් මේ දවස් මම හැමදාම කරනවා පැය භාගයක් හරි මම ඉඳගෙන භාවනාව කරනවා. ඔයිට කලිනුත් මට ඔය දේ වෙලා තියෙනවා. හැබැයි මම ඕක වෙනිමකට මම කියලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේගෙන් අහන්න අහන්න කියලා හැමදාම කියනවා. ඉතින් මම මේ අද ඇහැව්වේ ඒකයි. එහෙමයි. එහෙමයි. අම මෙහෙම කොහොමත් ආනාපාන සතිය අපිව යොමු කරන්නේ පූර්ණ විදිහේ උපේක්ෂාවකට තමයි. සිතුවිලි රහිත වෙච්ච පූර්ණ උපේක්ෂාවක තමයි. එතකොට ඒකට එනකොට ඒකට එද්දී බාහිරින් හිතට මතු කරන්න පුළුවන් මතුවෙන සම්බාධක ටික තමයි අර හැටියට අර ඔය කියන හැටියට රූප හැටියට වෙන්න පුළුවන්. එළි හැටියට වෙන්න පුළුවන්. මොනවා හරි ආකාරයකට එළියට එන්න බලන්නේ. ගොඩක් හොඳයි ඔබතුමිය අර කියාපු වචනේ ඒවට අහු වුණේ නැහැ. ඒවා ඇත්තටම කියනවා නම් අර ගැට වගේ දේවල්. ඕවා ඕවා ඔස්සේ යන්න වුණාම තමයි අපිට අපේ අර මූලික කමඨාන අමතක වෙන්නේ. නමුත් අම මූලික සම්පූර්ණ ඒ කියාපු කමඨාන් වார்த்தාව තුළම මූලික කමඨාන කියන එක ගැන හොඳ අවධානයක් තිබිලා තියෙනවා. එතකොට මේ මූලික කමඨාන ගැන තිබිච්ච අවධානයත් එක්ක තමයි ඔය කියන හැම එකක්ම පරිශීලනය කරලා තියෙන්නේ. එතකොට ශරීරය දැනුණා කියලා තියෙනවා, ප්‍රීතිය දැනුණා කියලා තියෙනවා, ශරීරයේ ආ නැහැ අපි කොන කියලා යමුකෝ ආනාපානේ දැනුණා කිව්වා ඊට පස්සේ ආනාපානේ ඊළඟට ශරීරයේ දැනුණා කියලා කිව්වා ඊළඟට ශරීරේ නැති වුණා කියලා කිව්වා ඒක දැනුනේ කිව්වේ කිව්වා ඊළඟට හිස් බව දැනුණා කියලා කිව්වා වේදනාව ආපු ගියපු බව දැනුණා කියලා කිව්වා එතකොට මේ හැම එකක්ම අරගෙන බැලුවත් එහෙම ආනාපාන සති සූත්‍රයට දැම්මොත් එහෙම අපේ ඒකේ තියෙන කරුණු කාරණා මහ ගොඩක් ඔය කියන භාවනාව අස්සෙදී අපිට දැනෙන්න තේරෙන්න පටන් අරගෙන තියෙනවා ඒක හොඳයි. එතකොට ඔය කියන ක්‍රමය ගැන විශ්වාසයක් ඇති කරගන්න මොකද ඕක ඔබතුමිය හිතාමතා අර පාලනය කරලා එහෙම නැත්නම් මවාපාලා කරපු දෙයක් නොවෙන හින්දා ඕක අර ස්වභාවික විදිහටම ඇති වෙච්ච ක්‍රියාත්මක වෙච්ච හටගත්ත එහෙම දෙයක් හින්දා ඔය සිද්ධ වෙන විදිහ තමයි භවනාව තුළ සිද්ධ වෙන්නේ. ඒක හැමෝටම වෙන්නත් පුළුවන් හැමෝටම නොවෙන්නත් පුළුවන්. කොහොම නමුත් ඔය සිද්ධ වෙලා තියෙන විදිහ අම්මේ ඔය කියන හැටියට නිවැරදි. එහෙම නිවැරදිතාවයක් තියෙනවා. අම්මා එතකොට ඔය කියන හැටියේ හඳ උපේක්ෂාවකට කිට්ටුවමින් පවතිනවා. හැබැයි අර තියෙන රූප සංඥාවක් අම්මා කිව්ව නේද සමහර අවස්ථාවන්දී ඒ ආපු රූප සංඥා දිහා චුට්ටක් බලාගෙන හිටපු කතාවක්. එහෙමයි. සමහර විට ඒක හින්දා වෙන්න පුළුවන් අවසානයේදී රූප සංඥා නැති වුණාට පස්සේ අර මුකුත්ම නැති දෙයි ඒක ටිකක් අර ඒකාකාර බවකට තේරෙන්න ගත්තේ. මොකද ඒක තුල රූපත් නැහැ මොනාවක් නැහැ අර විවිධත්වයක් නැති හින්දා. එහෙමයි ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මට තේරුණේ නැහැ මම මොකද්ද මෙතනින් කරන්න ඕනේ කියන එක. ඉතින් ශබ්දත් ඇහෙනවා මම ඒව ගණන් ගත්තෙත් නැහැ. ඉතින් මට කරදරයක් නේද? ස්වාමීන් වහන්සේ ශබ්ද ඇහුණාට කරදරයක් නෑ නේද? නෑ කරදරයක් නෑ. ඔව් ඒක ඒක බාධාවක් නෑ මට. බාධාවක් නෑ අන්න හරියට. එහෙමයි. අපි ওই වගේ අවස්ථාවකදී උතනදී තමයි අපි ඔන්න අපේ සිහිය දැන් සිතවිලිත් නැහැ. සිතවිලි නැති. නමුත් හොඳට හොඳ අවධානයක් තියෙනවා. ඒ අවධානය තුල තැම්පත් වෙලා ඉන්න පටන් ගන්නවා. ඉතින් ඒ වෙලාවේදී යන්නේ අපි අර පරණ පුරුදු අර කතා බහ කරන හිත අර දන්න කෙනා එන්න පටන් ගන්න පුළුවන්. මේක ගැන කතා කරන්න හිතන මේක විශ්ලේෂණය කරන්න මොකදගේ දෙයක් ඇන්නගින්න පුළුවන් අවස්ථාවක් තියෙන්න පුළුවන්. සමහරක් විට ඒක ඒක නැති හින්දා වෙන්න පුළුවන් එතනින් අයින් වෙන්න උනත් කල්පනා කරන්නේ. ඒක හින්දා ඊළඟ මොහොත තුලදී තමයි බලන්න ඔය කියන විදිහට භාවනාව පුරුදු වෙනවා නම් ඒ ටිකට ඒ විදිහටම පුරුදු වෙන්න දෙන්න. වගේම අර ආලෝක සංඥාවල් වලට ඒවා එනකොටම පුළුවන් නම් අර ඒවත් එක්ක ගොඩක් වෙලාවක් අල්ලාපසල්ලාපේ යෙදෙන්නේ නැතුව බෑ. බැහැර කරන්න පුළුවන් කමක් තියෙනවා නම් උදාහරණයක් ඇටියට කිව්වොත් මේක මම කරන භාවනාව නෙවෙයි. මගේ අරමුණ නෙවෙයි මේක මේ බාහිරෙන් ආපු එකක් කියලා බැහැර කරන්න පුළුවන් කමක් තියෙනවා නම් එහෙම වුණා නම් ගොඩක් වටින්න පුළුවන්. එහෙම වුණොත් එහෙම අපේ හිත තුළ අර අපි කියමු යම් කිසි විදිහක හිතේ විසිරීමකට හෝ අපි පාරක් හදලා දීලා නැහැ හිත ඇතුළේ. ඒක අර සාමාන්‍ය ලෝකයේ තියෙනා වගේ මහා ලොකු විසිරීමක් නෙවෙයි වෙන්න පුළුවන්. නමුත් යම් නමුත් යම් කිසි විදිහක හිතේ විසිරීමක් හැදෙන ලක්ෂණයක් තියෙන්න පුළුවන්. ඒක දිහා බලලා ඒක නිකන් අර අබිරමණය කරනවා වගේ අදහසක් ආවොත් එහෙම. ඒක හින්දාම ඊළඟ මොහොතේදී භවනා කරද්දී ඔය කියන ලක්ෂණ ටික ඊටාමතාම දැනුවත් භාවයකින් ඇති වෙනවා නම් ඒ ඇති කරගන්න විදිහ ගැන චුට්ටක් හොඳට අධ්‍යයනය කරන්න. හොඳට දැන කියා ගන්න. ඒ වගේම අර ඉස්සෙල්ලා මට කිව්වා වගේ භවනාවට කලින් අමා කරපු කියපු දේවල් ගැන හොඳට බලන්න. දවස තුල කතා බහ කරපු විදිහේ වැඩ කටයුතු කරපු විදිහ හිතමු පතු විදිහාන් ඒ වගේ දේවල් විශේෂයෙන්ම ඔය වගේ ඇතිවෙච්ච උපේක්ෂාවක් සාමාන්‍ය ජීවිතයට ගොඩක් කිට්ටු වෙන්න පුළුවන් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් ප්‍රයෝජන ඒ කියන්නේ අපිට කිට්ටුවෙම තියෙන්න පුළුවන්. ඒකෙන් ඉන්න මේ වගේ දෙයකින් අර දේවල් අතහරින්න බැහැර කරන්න ලොකු පහසුවක් වගේ දෙයක් හමු වෙන්න පුළුවන්. ඒක නිසා නිතරම ඔය වගේ අවස්ථාවල් ඇති කරගන්නේ හොඳයි අම්ම ඔය වෙච්ච විදිය හොඳයි. ඊළඟ මොහොතේදී අර එන රූප සංඥාවල් වලට ටිකක් අඩු ලන්සුවක් දෙන්න උත්සාහ කරන්න. ඒත් එක මට රූප සංඥා ගොඩක්ද ආවේ නැහැ ස්වාමීන් වහන්සේලා වෙනදනම් ওই රූප පේනවා. දැන් මේ රූප නෙමෙයි දැක්කේ. රූප නෙමෙයි අදනම් පේනුනේ මට අර ආලෝක විතරයි මම මම දැක්කේ. එතකොට හිත හොඳටම තැම්පත් වෙලා මගේ ඔය හිතේ සිතුවිලි මොනවත්ම තිබුණ නැති වෙලාවක තමයි අර ස්ක්‍රීන් එකක් වගේ නිකන් බ්ලැන්ක් වෙලා වෙන්න පටන් ගත්තේ. එතකොට මට ඒක මට එතන මෙහාට මොකද්ද කරන්නේ කියන එක මට තීරණයක් කරගන්න බැරි වුණා. ඉතින් මම මොකද්ද කරන්න ඕනේ ඊට පස්සේ ඒ විදිහටම ඉන්නවද නැත්නම් ආයෙත් ආනාපානය ගැන බලනවද කියන එක අපි එතකොට තේරෙන දේ තියෙනවනේ දැන් අපේ ආනාපානය ශරීරය තුලින් තේරෙන එකක් තියෙනවනේ එහෙමයි ඒක තේරෙනවා නම් ඒක තුල ඉන්න එක හොඳයි අර රූප සංඥාවට ගොඩක් ඇදිලා නොයන එක මම හිතනවා ගොඩක් වටිනවා කියලා මොකද ඒක අර භාවනාව ඇතුලේදී අර හිතින් වහටගත්ත මේ මතුවෙච්ච දෙයක් ඉඳලා සමහරක් වෙලාවට ඒක අපිව අරගෙන යන්න පුළුවන් අපි නොදන්න තැනකට. මෙහෙම දේම ටිකක් කරදරයක් වෙන හින්දා පුළුවන් තරම් බලන්න ආනාපානෙ රික්ට් වෙලා ඉන්න අර රූප සංඥා සමහරක් වෙලාට රූපයක් හැටියට මතුවෙන්න පුළුවන් ආලෝකයක් හැටියට මතුවෙන්න පුළුවන් ඒ කියන්නේ රූපයක් හැටියට ගොඩක් දේවල් ඉස්සෙල්ලා මතුවෙලා පස්සේ පොඩි පොඩි ආලෝක එකක් දෙකක් හැටියට එළියට එන්න පුළුවන් කොහොම නමුත් අරම කිව්වා වගේ ඒවට ඊළඟ මොහොතේදී අහු නොවි ඒවට අහු වෙන්නේ නැතුව ආනාපානේ පැත්තට පොඩ්ඩක් හිත එනවද නැත්නම් හිතට පොඩ්ඩක් මතක් කරන්න ඒ වගේ රූප ඒ වගේ රූප මතක් වෙනවට හෝ බලනවට වඩා මට වැදගත් වෙන්නේ මගේ මූලික කමඨහන දිහාවට එන එක වගේ කියන අදහසක් හිතට දෙන්න බලන්න. එතකොට අපි ගාව ආරක්ෂිත ස්ථානයක් ඇති වෙවි යම්. ඒකෙන් අර හිත කලබල වෙන මොන හරි ලක්ෂණයක් තියෙනවා නම් ඒක නිදහස් කරගන්න පුළුවන් වෙවි. ඒත් එක්ක අර කියන විදිහේ හිතේ එක්තරාම අර මොනවත්ම නැති විදිහේ tempat භාවයකට ආවොත් ඉන්න ඒ අවස්ථාව තුළ කොච්චර වෙලාවක් පැඳිලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. එන්නේ එතකොට ඕක තුළ සංඝටක තව අපි නොදකපු දේවල් පේන්න පටන් ගන්න පුළුවන්. මට මතක හිටිනවා මේ කතාව ගියපාරක් කිව්වා. ජයසාම්තුරන් කියන මුසලවිල කියන උපමාවේදී කියනවා අපි කැලෑවේ මැද තියෙන විලකට ගියොත් එහෙම ඒ විල ඉස්සරහා වාඩි වෙලා ඉන්න පටන් ගත්තොත් භාවනා කරගෙන නොසෙලී ඉන්න තාක්කල් අපි හෙලවෙන්නේ නැතුව ඉන්න තාක්කල් අපි ජීවිතේට දැකපු නැති සතු එන්න පුළුවන්. වතුර බොන්න හරි මොනවා හරි කරන්න උන් සෙල්ලම් කරන්නේ. පුළුවන්. හැබැයි අපි පොඩ්ඩක් හරි හෙලවීමක් කරොත් එහෙම ඒගොල්ලෝ ඔක්කොම හැංගෙන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ පුළුවන් තරම් උපේක්ෂාවට බර විදිහේ අදහසක් කරාගෙන ඊළඟ මොහොතේදී භාවනාව කරන්න බලන්න. දැනටත් හොඳ උපේක්ෂාවක් තියෙනවා. ඒ කියන හැටියට නමුත් තවදුරටත් ඒක එහාට යන්නත් පුළුවන්. හොඳයි. හොඳයි ස්වාමීන් වහන්සේ. ත්වන් සරණයි. බොහොම පිං.